තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ භික්ඛවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සවි අරිය ධම්මේ අකයෝ විදෝ අරිය ධම්මේ අවිනෝතෝ සක්පුරිසානං අදස්සාවි සක්පුරිස ධම්මේ අවිනීතෝ සක්පුරිස ධම්මේ අකෝවිදෝ පඨවින් පඨවිතෝ මඤ්ඤති පඨවින් පඨවින් සෝමං පඨවින් පඨවිතෝ සංජානාති පඨවින් පඨවිතෝ සංඤිත්වා පඨවින් මඤ්ඤති පඨවින් මේති මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨ පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවින් මේති මඤ්ඤති පඨවින් අභිනන්දිත අංකිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි කීති කෞරණීය සංග්‍රහණ අවසරයි මේකත් මේ නිවාසික පාසල මාත්‍ර සම්බන්ධ කරගෙන සෑම සතියකම බ්‍රහස්පතින්ද දවසේ මේ උදේ අතහමාරට චාරිත්‍රානුකූලව කරගෙන ඉඳලා ධර්ම දේශනා වාරය සඳහා යපි මේ රැස්නේ. ඒ සඳහා අපි ඊයේ පාර මුල පුරන ලද ඒ සප්පදම්ම මූලපරියාය සූත්‍රය නැත්නම් පිටින් කියනවා නම් මූලපරියාය සූත්‍රය සම්බන්ධ දෙවෙනි දේශනයයි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි එදත් ඒ සූත්‍රයට පසුබිමක් වශයෙන් සර්වචන් වහන්සේ මෙකින් සියලු කාරණයන් વિશે සියලු කරුණු વિશે මුල සියලු ධර්මයන්ගේ මුල කාරණා මුල හේතුව කියන නමයි මේ සූත්‍රයේ සර්වඥාන්ත විසින්ම තපාවදාරන්න ඉල්ලලා තියෙන්නේ. ඒ නිසා මේක භාවනා පිළිබඳ පටන් ගන්න නැත්නම් ආරම්භ කරන්න හොඳ තැනක්. හැබැයි ඉතින් කවුරුත් වගේ එක ගැඹුරුයි කියලා නැත්නම් නොතේරෙනමයි කියලා නැත්නම් වටා ගැනීම දුෂ්කරයි කියලා භාතබන්දික තියෙනවා. කෙසේ නමුත් මේ ප්‍රපංචකරණය පිළිබඳව අඩංගු සූත්‍ර ඔක්කොම ටික මජ්ක්‍ධිම නිකායටයි අඩංගු වෙලා තියෙන්නේ. ඒක නිසා මජ්ක්‍ධිම නිකා අට කතාවට ඒක පිළිබඳව හැඟීමක් ඇති කිරීමට දෝ අටුවාචාර්ය වහන්සේ ප්‍රපංච සුදනී කියන නමයි කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මමත් ඒ පාලි භාෂාව පිළිබඳ දැනුමක් නැතුව සර්වඥ දේශනාවට කිලින්ම සම්බන්ධ වෙන්න දැන ගැනීමට අහනකොට ව්‍යාපත්ති නායක ස්වාමීන් වහන්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මජ්ක්‍ධිම නිකාය කියලා. ඉතින් මේ මජ්ක්‍ධිම නිකාය පටන් අරගන්නේ මේ සූත්‍රයෙන්. නමුත් ඒක ඒ සූත්‍රයමත් වැටෙනවා ඒකත් අපි මතක් කරගත්තා. මේ සූත්‍රය අරුවචනාංශේ එදා එතෙන්ටත් අද මෙතෙන්ටත් ගැලපෙන තාලෙට විස්තර සහිතව දේශනා කළාට අරුවචනාංශයේ ශ්‍රී මුක දේශනාව පවා එදා සමීපස්තව කාය සාක්ෂි සහිතව අහපු පිරිස රස විඳලා නැහැ. අගේ කරලා නැහැ. අභිනන්දනය කරලා නැහැ. ඒ නිසා මේ සූත්‍රය විශේෂයෙන්ම අනික සූත්‍ර අතර සඳහන් වෙනවා අභිනන්දනය නොකරන ලද සූත්‍රයක්. අවචනාතිගේ දේශනය, අරවච භාෂිතය ඒ ළඟ හිටපු කච්චිට රසවත් වෙලා නැහැ. ඒකින් ඒක නිසා පේනවා එක්කෝ ඒක නොගැලපෙන කමක් නැත්නම් නොතේරෙන ගතියක් එහෙම නැත්නම් ඒ අහපු අයගේ දෝෂයක් හරි මොකක් හරි. ඉතින් අපිත් උත්සාහ කරනවා මේ කොහොම හරි ඒකේ සර්වඥාන්ති අපිට සංනිවේදනය කරන්න හදන අඟවන්න හදන කරුණු පිළිබඳව අවබෝධ කරගන්න. එසේ නමුත් මේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මේක එහෙම නොතේරෙන දෙයක්වත් ගැඹුරු දෙයක් විදිහට සලකලා නැහැ. සූත්‍රේ පිළිච්ච ගතිය තියෙනවා. සූත්‍රේ කිසිේත්ම එහෙම ඉස්තරක්වත් ඉදිරිපත් කිරීමේ වැරද්දක්වත් පේන්නේ නැහැ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් මේක ඉතින් අර මතු පිටාර්ථයෙන් එච්චර සුගම එච්චර පැහැදිලිකමක් නෑ තේරුම් ගතියක් නැති වුණාට ඇතුළතින් ගැඹුරක් තියෙන ධර්මතාවය. ඒකදී සර්වචන් වහන්සේ මේ මේ දේවල් පිළිබඳව නැත්නම් ලෝකේ පවතින ආ වූ සංකල්ප පිළිබඳව පළවෙනියෙන්ම සඳහන් කරන්නේ අසුතවත් පුතුජණයා පිළිබඳව මේ අසු විරු ඥාන නැති අපණ්ඩිත කෙනා. එහෙම නැත්නම් ලියන්න කියන්න බැරි කෙනා කියලා තමයි ඒක මේ සඳහන් කරන්නේ. මේ ලියන්න කියන්න බැරි කෙනෙක් කොහොමද මේ ආකල්ප පිළිබඳව කටයුතු කරන්නේ? දෙක යමක් අහලා මෙහෙම හිටියොත් හරියන්නේ නැහැ. මෙහෙම හිටියොත් ත්‍රිසනුන් හා ළමා නැහැ. මොකද්ද මේක ඇති වෙනස කියලා. උතර කාරණා කාරණා තේරුම් අරගෙන යම් ආකාරයක සීල ශික්ෂණයක් සමාධි ශික්ෂණයක් ප්‍රඥා ශික්ෂණයකට ශ්‍රේෂ්ඨ මට්ටම හෝ තමන්ගේ මට්ටම ශක්ති ප්‍රමාණයට බහගත්ත ඒක පුද්ගලෙක් නැත්නම් ශික්ෂාවටපත් වෙච්ච පුද්ගලයේ කොහොමදයි මේ ආකාර සංකල්ප විෂය පිළිබඳව බලන්නේ ඊට පස්සේ ඒ ශේක භාවයේ පරිපූර්ණ භාවයටපත් වෙලා අශේකත්වයටපත් වෙච්ච මහ රහතන් වහන්සේ කෙනෙක් සම්පූර්ණ අංග සම්පූර්ණ රහතන් වහන්සේ නමක් මේ සංකල්ප පිළිබඳ දකින්න කොහොමද සරුවචනanse දකින්න කොහොමද කියලා බොහෝම ලස්සනට ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට ඉස්සල්ලාම අරගන්නේ අසුතවත් පුතුජණයා පිළිබඳව. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න සාමාන්‍ය සංසාරගත සත්වයා. සත්වයා කිව්වා මිනිසයා. මේ සංසාරගත සත්වයා මේ සූත්‍රයට වර්ණගන්නේ අර්ථ දක්වන්නේ අසුතවත් පුතුජනෝ ආර්යාණං අදස්සාවි. මේ ලෝකේ ආර්යයන් වහන්සේලා ලෝකේ ජීවත් වුණාට එයාට පේන්නේ නැහැ, දකින්නේ නැහැ, දකින්න ඕනකමකුත් නැහැ. හරියට මේ බණ අහපු හාමුදුරුවන්ට මේ බුදුහාමුදුරන්ගේ බණ පිළිබඳව වගේ අභිනන්දනය කරන්නේ නැහැ. ආර්යාණං අදස්සාවි. එකකින් අදහස් කරන්නේ ඇස් නැහැ කියන එක නෙවෙයි. මේ ආර්ය ධර්මය ආර්ය වංශය නන්නාඳුනා නිසා ඒ කෙනාට ආර්යයන් වහන්සේ කවුද අනිත් එක්කනා කවුද කියලා මොනම විදියකින්වත් වෙනසක් පේන්නේ නැහැ. ඒ නිසා ඒක නොදැක්කා වාගේ තමයි දැනෙන්නේ. ඉතින් මේකත් මේ ආදර්ශාවි කියන පදේ තියෙන ගැඹුරු විස්තර කරනත් භාවනාවට සම්බන්ධ කරලා බැලුවොත් අපි යම්තාක් දුරට ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් කරන යනකොට ඒ දැක්කා කියන්න නම් ආනාපාන සතිය දැක්කා කියන්නේ නම් ගුරුවරු හිත මෙහෙවන්න කියනවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන්කොට දැනගන්න. ප්‍රශ්වාසයෙන් ආශ්වාසයෙන් වෙන්කොට දැනගන්න. ආශ්වාසයෙන් මුලින් මැදින් අගින් වෙන්කොට දැනගන්න. ප්‍රශ්වාසයෙන් මුලින් මැද වෙන් කරන්න මැදින් අග වෙන් කරන්න ආදි වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස අල්ලගන්න ගිය දවසේ තමයි ඔන්න ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් කියලා දෙකක් තියෙනවා කියලා අහුවේ. ඒ විතරක් නෙමෙයි ඒකට ආශ්වාසයෙන් ආශ්වාසයට ඇති වෙනසක් තියෙනවා. නමුත් යම් වෙලාවක ආස්වාද ප්‍රසආස දෙක එක විදිහට දැක්කොත් ආධුනික යෝගාවචර කියන මට දැන් හුස්ම පේන්නේ නැහැ කිය. අදස්සාව. නෝ හුස්ම නොපෙනියනවා නෙවෙයි ඉතන සිද්ධ වෙන්නේ. හුස්ම නොපෙනියනවා හුස්ම නොතේරෙනවා නම් හුස්ම නොවැටෙනවා නම් මැරෙන්න ඕන. මැරෙන්නේ අර දෙකේ වෙනස අල්ලගන්න බැරි වෙච්චාම දෙකම නැති වුණා වගේ කියලා හිතා ගන්න. යම් ආකාරයක ලෝකේ ජීවත් වෙන්න මේ ආර්යයන් වහන්සේ මේ ආශ්‍රදවත් පුදුජනය කියලා වෙන් කරන්න බැරි නම් ඒක නිසා නොදැක්කා වගේ තමයි. වෙනස දැකීමයි දැකීම කියන්නේ මන්තක නොදැක්කා තමයි. ඉතින් ඒ ඒ ව්‍යාකරණ රූපය මෙතන විස්තර කරන්නේ අරියාණන් අදස්සාවි. දැන් සර්වඥාන්ත ඉදිරියට පත්තරා සර්වඥාන්ත ප්‍රතික්ෂේප කරපැත්තෝ ඉන්නවා. සර්වඥාන්තගේ ශාසනේ උපැවිදි වෙලා ගිහලා සර්වඥාන්සේ ඔය කියන සර්වඥත්වයක් නැත ඔය කියන විශේෂත්වයක් නැත කියලා අන්ධහැර පාවක මුරගා කියපු ඇත්තක් තියෙනවා. ඉතින් ඒ ඇත්තත් මෙතන වැටෙන්නේ අසුතවත් පුතුජානේ විදියට ගන්න. ඒ නිසා මේක තවත් ටිකක් මේ ඉත්තරින් කාලට කියනවනම් උග දෙනෙක් හරියට පිංකම් කරනවා පිංකම් කරන්න මේ පෙළඹෙනවා මතු පිළිදෙනු මෛත්‍රී බුදුහමෝ දකින්න. ඉතින් කවුරු අඳුනගනීද කියන එක ප්‍රශ්න තියෙනවා. මේගොල්ලෝ හිතාන ඉන්නවා මේ පිංකම් කරන්නේ නැත්නම් විශේෂයෙන්ම 18 රියන්තියේ බුදුරජාණන් ශ්‍රීදී ළඟට එනකොට කටින් මානෙල් මල් සුවඳෙයි දන්ත දාසුන් වහන්සේකින් බුදුරැස් වී දෙයි. නිසා බුදුහාමුදුර ළඟ එනකොට නිකන් හොඳට අපි වශී වෙලා හිටියේ. එහෙම නැත්නම් අපි බෝවන වෙලා හිටියේ කියලා. හොඳට මතක තියාගන්න අඳුරන්නේ නැහැ. මොනම විදියකින්වත් සර්වඥාන්සේ වෙන කෙනකින් අඳුරා වෙක් කළ අඳුර ගන්න බෑ සුත්‍රමය ඥානය හෝ චින්තාමය ඥානය හෝ භාවනාමය ඥානය නැත්තම් ඒක නිසා ධම්මදිවතාලේ පහළ වෙච්ච ඔක්කොමලා බුදුන් දැක්කේ නෑ දැකපැත්ත ටික තමයි ඒ ශේක තත්ත්වයටපත් වෙලා බුදුන් සරණගේ දාන සරණගේ සංඝ සරණගේ පිළිසකට උනේ. ඉතින් ඒ නිසා හිතාන ඉන්නවා මේ ආර්යනාථලත් එක්ක ඉන්න නිසා නැත්නම් ආර්ය විනය හැසිරෙන නිසා අපි දන්නවා එහෙම නැත්නම් අපි දකින්නවා අපිට වෙන්කොට හඳුනන්න පුළුවන් කියලා. කවදා හරි ආර්යනාථ කෙනෙක් හරියට දකින්න තමන් ආර්යනාථ වෙනෙක් වෙච්ච දවසේ තමයි. එතකම්ම අරියාණං අදස්සාවි තමයි. නමුත් ඒ වුණාට ඒ වැඩ කරන කෙනා යෝගාවචරයා ඒ බව දැනගෙන අනේ අපේ ආර්යයන් වහන්සේලාට හානියක් නොවන කරලා නිතරම ඒ ආර්ය වංශයට ගරු කරගෙන ඒ වතපිළිවෙත කරගෙන බයපක්ෂව කටයුතු කරන්නේ මේ කන ළඟ හිටියත් පේන්නේ නැහැ. ඒ නිසා ආර්යයන් අදස්සාවි ආර්ය ධම්මේ අකෝවිදෝ. ඒ ආර්යයන් වහන්සේලා තමා වශයෙන් කැපී පෙනෙන දඟලද නැති වුණාට ඇත්තෝ ධර්මයේ අනික් අය හැසිරීම පිණිස ප්‍රතිපත්ති මාලාවල් ඉදිරිපත් කර ගන්නවා. ඒක Tamange ප්‍රතිපත්ති කියන්නේ ඒක ආර්ය වංශය කියලා කියනවා. මෙතෙක් පැවතිච්ච සීල ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරලද වංශේ. අනිත් වංශය වංශයේ පැවැත්වීමේ දක්ෂ නැහැ. අකෝවිදු. අවිනීතෝ. ඒක පිළිබඳව විනයනය කරන්න, ඉඳුරම් පිනවන්න, අරකන දිවනාශය නැත්නම් කාය වචන හිත හික්මවා ගන්න හිත දීලා නැතා. අන්න එහෙම කෙනා කියනවා අරියාණං අදස්සාවි අරිදම්මේ අකෝවිදෝ අරිදම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිසම්මේ අවිනීතෝ සප්පුරිසම්මේ අකෝවිදෝ. ඒ වගේම ලෝකේ හොඳයි කියලා කියන කාගත දෝෂ දර්ශනට ලක් නොවෙන සත්පුරුෂයා කවදාකවත් දැකලා නැහැ. එක්ක සත්පුරුෂය දකින්නකොට කරපන්නේ. කැමැතිම නැහැ. අසත්පුරුෂයෙක්මයි අසත්පුරුෂ ධර්මයමයි හැම වෙලාවෙම රස විඳී පුදුලට අර සත්පුරුෂයා දකින්නකොට උගල්ලා කොට උඩ තිබ්බා වගේ බොහෝම අපහසුතාවයකට පත් වෙනවා. මේක ඇත්ත වෙන්න පුළුවන් නමුත් Tamange අර කියන්නේ තණ්හාමාන දිට්ඨි වැඩි, ලෝභ ගති වැඩි නිසා ඇතිලා යන්නේම අසත්පුරුෂයන් දිහාවට. එතකොට සත්පුරුෂයන් දැක්කේ නෑ වාගේ. දකින්නවා මේ රූපකය දකින්න ඇති. ඔව් වෙන සාඳුරන්නේ. අදිට ආශාස ප්‍රසවාස දෙකදී අංගාවක් කියලා බලනකොට නුපුහුණු මනස ඉක්මනටම කියන ආශාස ප්‍රසවාසය නැති වුණා දැන් මම මොකද කරන්නේ? ඒක කවදාකවත් සක කරලා හිතන්නේ මේ නොදකින්ටයි හිත වෑයම් කරන්නේ. අපි ඒකට දෙන්න නරකයි. අපි කියන්නේ නෑ මේකේ තාම තියෙනවා. තාම වෙනසක් නැති වුණාට ආශස් ප්‍රසාසේවත් තියෙනවා. ඒ නිසාම ආශස් ප්‍රසාසේ බලන්න ඕනේ. ඒ වගේම අපි මිනිස්සු සුකරනකොට ඒ ආර්යයන් වහන්සේලා කවදාකවත් අපි වෙන්න උත්සාහ කරන්නේ නැති නිසා සත්පුරුෂයන් කවදාකවත් අපි වෙන්න උත්සාහ කරන්නේ නැති නිසා ඉතින් අඳුරන්න ආවා. ඉතින් ඒක නිසා අර දිලිසෙන දිලිසෙන දේවල් පිටිපස්සේ යනවා. ඊට පස්සේ සත්පුරුෂයෝ ගෙනියනවා වාගේ. ඉතින් එතකොට ඒ ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් හෝ මේ ඉක්මෙන්ට අවස්ථාවක් නැති වෙනවා. මෙන්න මේකෙන් පෙන්නවා බුදුහාමුදුරු ඉස්සල්ලාම මේ පිරිස නොසලකා නෑ ශාසනය පිළිතුරු. ඒත් තමයි ඉස්සල්ලාම කතා කරලා අසුතවත්ව පුතෝඥය අරියාණං අදස්සාවි අරියදම්මේ අකෝවිදෝ අරියදම්මේ අවිනීතෝ සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂාණං මේ අකෝවිදෝ සත්පුරුෂාණං මේ අවිනීතෝ මේකයි බුද්ධ කෘත්‍ය කියන්නේ නාසට ඕන තරම් කියන්න තිබ්බා නම් දැනටමස් ඒක වෙච්ච පුද්ගලයා ඉස්සර කරලා බණ පටන් ගන්න තිබ්බා නේ. යුකි වැඩි හරියක්ම ඉන්නේ ඔන්නෝ කියන අන්ධ බාල ජනතාව. ඒකට කියන අන්ධ පු탁ජන කියලා කියනවා. අන්නේ අන්ධ පු탁ජනයෙන් තමයි පටන් අරගන්නේ මොකද ඒක කාටවත් ගන්න ඇබ්බැහි වෙච්ච තකතිරුකමක් ඒකේ තියෙනවා. ඇබ්බැහි වෙච්ච මෝඩකමක් ඒකේ තියෙනවා. ඇබ්බැහි වෙච්ච මෝහයක් ඒකේ තියෙනවා. අන්නේ මෝහේ තේරුම් අරගන්නකොට අපි හිතනවා අපි නම් එහෙම නැහැ. අපි නම් ඊට උසස් කියලා අපිට හරි අමාරුයි මේ බුද්ධ ධර්මයේ තියෙන ගැඹුර තේරුම් ගන්න. ඒ නැත්නම් මේ සූත්‍රයේ අභිනන්දනය කරන්න. ඒකම වෙන්න ඇති ඒ වගේ දෙයක් තමයි අටුවාචාරින් වහන්සේලා මේ අභිනන්දනයේ රූපය අභිනන්දනය නොකිරීමට හේතුව පෙන්වන්නේ මේ අහපු 500ක් මහා භික්ෂුන් වහන්සේලා දැටි බමුණු මත දහරි දෘෂ්ටිගත පිරිසක් වෙච්ච නිසා සරුවචනසේ දෘෂ්ටිය කඩන්න කියපු බණ තේරුම් ගත්තේ නැහැ කියලා. ඉතින් ඒක අපිටත් වෙයි අපි දැඩි දෘෂ්ටි දානගායේ දුප්පටි නිස්සග්ගේ ක්‍රමයට දෘෂ්ටිය දැඩිවගෙන බහාත බීමට අපහසු තරමට බදව දාගෙන ඉන්නවනම් මේ සූත්‍ර කියනකොට රිදෙනවා. ඉතින් ඒක නිසා අර අසුතත් පුතජන ඉස්සරහට අරගෙන එයා පටලවා ගන්න, එයා අනා ගන්න, එයා කක්ක කර ගන්න, එයා ගා ගන්න සංකල්ප 24ක් සරුවචන සීතිපත් කරනවා. එක්කෙනෙක්වත් ගැලවිලා නැහැ. මේ සංකල්ප 24 ගන්නකොට එක්කෙනෙක්වත් ගැලවිලා ඒක නිසා අපිට තියෙන්නේ දැනගන්න ඒ අපි ඒ ඒ අපේ තියෙන දේවල් වටහා ගැනීමේදී තියෙන පටලවිලි සාගත ස්වරූප, මෝහාන්තකාර ස්වරූප, අවිද්‍යා ස්වරූප දැනගන්නයි අපිට මේක උත්සාහ කරන්නේ නෑ කියන්නේ නෙවෙයි. නෑ කියන පටන් අරගත්තොත් දිගටම ඒ කෙලෙස් වැඩෙනවා. එතකොට කෙලෙස් වලටයි අපි ආදාර කරන්නේ. මේවා අහහ දැක දැක නැවතනාදා තම අකමැත්තෙන් නමුත් පිළිසිඳ කෙනෙමි පිළිසිඳ ගනිමින් යන්න ගියොත් අපිට තේරෙයි මේ කොච්චරක්නම් මේ වැරදි දෘෂ්ටි වැරදි මත අපේ චිත්ත සංතානගතවල ආසව වශයෙන් අනුසය වශයෙන් වංචනික ධර්ම වශයෙන් ලැබගෙන ගැලීගෙන හිටියනවා ඉතින් ඒකෙදි තාමත්ම මේ මනෝවිද්‍යාත්මක කාරණා තමයි මේක කවම කවදාකවත් Tamanට පේන්නේ නැහැ දකින්නත් බෑ දැක්කපු ගණන් සිද්ධ වෙන්නේ පශ්චාත්තාප. ඒ නිසා බුදු කෙනෙක්ම පහළ වෙන්න. පහළලා බුදුහාමුදුරෝ නික්ලේශී බුදුජානනාසේ අනිකායට කෙරෙහි ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් කටයුතු කරනවා කියන පොදු මතයක ඉඳගෙන ඒක බුද්ධ කෘත්‍යය ඒ නිසා උන්වහන්සේ කිව්වට අපිට තරහ වෙන්න දෙයක් නැහැ. නිසා බුදු කෙනෙක් කියනකොට අපිට නිකන් අපේම මූණ කණ්ණාඩියෙන් බැලුවා වගේ වෙනත් දෘෂ්ටි කෝණයක් දක්ව ගන්න පුළුවන්. වෙනත් විදියකට මේක මේ දර්ශනයේදී උගන්වන්නේ අපේ ඇහැට මුළු ලෝකෙම බලන් උනාට ඇහැට කවදාකවත් ඇහැ පේන්නේ නැහැ. ඇහැට ඇහැක්කමක් නැහැ ඇහැ බලන්න. නොහැක්කමක් තමයි තියෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම ආදාසයක් අවශ්‍යයි. හැබැයි ඒ වෙනුවට අපිට පුළුවන් තවත් ඇස් තියෙන කෙනකින් අහලා කොහොමද මගේ කට කොහොමද මගේ බඩ කොහොමද මගේ ඇහැ කියලා කියන්නේ. ඉතින් ආ විශ්වසනීය කෙනෙක් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් දැක්ක නැති උනාට දැක්ක නොදැක්ක දේ අන්තං ඒක යන්තම් තන වඩා ගන්න. ඒක තමයි ආදාශයේ නියම නිරූපණය කරන ආදාශයක් නම් ඒකටත් පුළුවන්. නැත්නම් ਸਰවඥාන්සකමක් වෙන්නේ. නමුත් අර කියන විදිහට ਸਰවඥාන්සේ දැකලා හඳුනන්නේ නැහැ. ਸਰවඥ ධර්මයේ හැසිරලා නැහැ. ਸਰවඥ ධර්මයේ විනයන වෙලා නැහැ. ඒක ලැජ්ජාවට කාරණාවක් කරගෙන තියෙනවා. රහතන් වහන්සේලා හෝ වෙන සත්පුරුෂයන් හඳුනන්නේ නැහැ. දැකලා නැහැ. හැසිරෙන්නේ නැහැ. විනයන වෙන්නේ නැත්නම් ඉතින් අර කණ්ණාඩියට පයින් ගහන ගතිය තමයි තියෙන්නේ. නිසා ඇහැ අපිට කවදාකවත් දකින්න බැරුව වගේ අපි ඇහැ වගේ රකින්න අපේ තකතිරු කන්ටික විතරයි කියලා මතක තියාගන්න. ඒක දකින්නටත් අපි කැමති නෑ. ඒක වසා ගන්න තමයි අපි මේ নানা ප්‍රකාර විදිහට දවසේ ඉඳලා උදේ ඉඳලා හැන්ද වෙනකම් ආයම් කරන්නේ. කවදා හෝ අපිට තේරුම් ගන්නකොට මේක කරනකම් අපි කරන්නේ කෙලෙස් වලට ආධාර කරන එකයි. කෙලෙස් වලට අනුග්‍රහ කරන එක නිසා අපි සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා කණ්ණාඩියක් කරගෙන අපේ තියෙන මේ මායාව, සතපතේ, කපට ගතිය, වංචනික බව, යෝගේ දෘෂ්ටි මතු කර ගන්නයි අපේ ප්‍රයත්න. ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ. ඒකයි සම්ප්‍රක්‍මචාරය කියන්නේ. ඉතින් මේක සඳහා අනිවාර්යයෙන්ම ශාසනයක තියෙන මේ කැක්කුම් පැත්ත තමයි හැඟුම්බර පැත්ත තමයි අනිකුත් ඒ වගේ කටයුතු කරන පිළිස් එහෙම නැත්නම් රහතන් වහන්සේලාට සර්වඥාන්තයන්ට සර්වඥාගේ ධර්ම. ඇතුලෙන් තියෙන එකම දෙයයි සතිය. සතිය තමයි ළඟ තියෙනවා නම් ඔන්න තමන්ට තමන්ගේම తত্ত্বය පිට කෙනෙක් බලන්නා වාගේ ශූන්‍ය වශයෙන් අනිත්‍ය අනාත්ම වශයෙන් තුච්ච වශයෙන් රිත්ත වශයෙන් අරතෝ වශයෙන් දැක ගන්න පුළුවන්. නමුත් ඒකට සෑහෙන දියුණු සතියක් ඕන. පුදුමාකාර විවේචනාත්මක සතියක් ඕන. අන්නේ සතිය වඩන්නත් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ විශාලක් වූ ආකල්ප සංකල්ප වලට අපි දක්වන ප්‍රතිචාර අපි දක්වන ප්‍රතික්‍රියා එහෙම නැත්නම් ඒවා දකින්නකොට අපි සැලෙන ගැස්සෙන හැටි දිහා බලනකොට මේ සතිය අඩුපාඩුකම් පවා දැක ගන්න පුළුවන්. ඒකදී 24ක් වූ සංකල්ප පටන් අරගන්නේ පට වියාපෝ තේජෝ වායෝ කියන හතර මහ භූතයන්ගෙන්. ඒ කියන්නේ මේ සේරටම මුල රූප ධර්ම කියන එකයි. ඒක අතර අතහැරලා ඒක අමතක කරලා ඔය කොච්චර වලිගොඩ තියන කෑ ගැහුවත් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම මත හෝ නැත්නම් වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධර්මානුපස්සනා මත හෝ හදන්න හදනවා කියන්නේ මේ ගොඩනැගිල්ල ආහාසේ මාලිගා හදනවා. කවදාකවත් ඒකට හදන්නත් බෑ හදව මාලිගාවට ඉනිමම් බඳින්නත් බෑ. ආහසට ඉනිමම් බඳින්නත් බෑ. ඒක ධර්මචන්දන්සේ පෙන්ලා දීලා තියෙන්නේ මොනතරම් වර්ණ පාට සායන් අපි ළඟ තිබුණත් කොච්චර සියුම් ආකාරයේ පින්සල් තිබුණත් ඒකට රෙද්දක් නැතුව අඳින්න බෑ. කැන්වස් එකක් නැතුව අඳින්න බෑ. පිටියක් නැතුව අඳින්න බෑ. ඒක අහස චිත්‍ර අඳින්න බෑ. ඒ වගේ නාම සංකල්ප බොහෝ විට අහස නමුත් මේ රූප ඒක තමයි ඝන කුරෝසු ඝන බහලදී ඒවා පිළිබඳව දක්වන ආකල්ප මතින් තමයි අපට නාම ධර්ම මත පිළිබඳ ඇති ආකල්ප දක් ගන්න පුළුවන්. නාම ධර්ම වේවා රූප ධර්ම වේවා ලෝකේ කියන්නේ ආකල්පයක්. අනේ ආකල්ප වල අල්ලලා බලලා ප්‍රමාණ කරලා තකතිරුකම මෙච්චරයි කියලා පෙන්ලා දෙන්න. නැත්නම් මඩ ගෑවට රාත්තල් ගන්න පෙන්ලා දෙන්න රූප ධර්මත් එක පටන් ගන්නවා. ඒ නිසා සර්වඥාන්සේ පටන් ගන්නේ පටවිය. පටවිය කියලා කියන්නේ අපි මේ කකල ලක් තද ලක්ෂණ. ගොරෝසු තද ගති. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන විදිහට පටවිය අපි අඳුරන්නේ ගොරෝසු ගතිය සහ මුරුදු ගතිය ඇති පුරස්පරස් දෙක නිසා. බර ගතිය සහ හැලු ගතිය අතර ඇති උරස් පරස් ගතිය දෙක නිසා. තද ගතිය සහ මෙලෙක් ගතිය අතර තියෙන උරස් පරස් ගතිය දෙක නිසා. ඔය උරස් පරස් නැත්තම් පටවියක් අඳුරන්න බෑ. විවිධත්වයක අතර ගැටුමකින් තමයි පටවිය තියෙන්නේ. ගොරෝසු දෙක සියුම් දෙයක් ගැටෙන්න. බර දෙක හැලු දෙයක් ගැටෙන්න. මෘදු දෙක ගොරෝසු දෙයක් ගැටෙන්න නැත්නම් ස්පර්ශයක් කියන දෙයක් නැහැ. ඉතින් අපේ මේ ඇඟිල්ලක් වෙනකොට ඇඟිල්ල ඇතුලේ එකනික තියෙන ඔක්කොම සම උෂ්ණේ තියෙන සම පටවි රසයක් ඒ නිසා ඇඟිල්ලට ඇඟිල්ල ස්පර්ශ කරන්න බෑ ඇඟිල්ල ස්පර්ශ කරන වෙන එක හැප්පෙන්න. වෙන ඇඟිල්ලක හොය හැප්පෙන්න. නැත්තම් ඒ හැප්පෙනකොට ඒ අනිත් ඇඟිල්ලේ තියෙන විවිධත්වයේ පටවි තියෙන විවිධත්වය අනුව තමයි අපි පටවි අඳුරගන්නේ. ආන්නේ විදිහට මේ යමක් දාන්නේ නැති එහෙම නැත්නම් බණක් අහලා නැති හික්මීමක් නැති අගෙනවාසල ආශ්‍රය කළ නැති ඇත්තෝ පටවෙන් පටවිතෝ සංජානන මේ පෘථුවිය පොළව මහ පොළොව වශයෙන් සාමාන්‍ය අන්ධ බාල පුතක්කනේ අඳුරා ගන්නා විදිහට හඳුනනවා. පටවින් පටිච්ච සංජානති කියන්නේ සම්මුතිය අනුව අඳුරා ගන්නවා කියලා ඔබ බණට කියනවා. අපි මීට කලින් අපේ ආදිමුතුන් මිත්තන් මේ පෘථිවිය හඳුනාගත් ආකාරයක් තියෙනවානේ. ඉන්නේ ආකාරය අනුව තමයි අපි පෘථිවිය හඳුනන්නේ. ඉතින් මේකත් ඇත්තටම පරිණාමය අනුව වෙනස් වෙනවා. ඉස්ලාම හිතුවේ මේ පෘථිවිය සමතලයක් කියලා. ඊට පස්සේ තමයි මේක ගෝලයක් බව තේරුම් ගන්නවා. ඊට පස්සේ මේ ගෝලය සමතලයේ ස්ථිරයි කියලා තමයි නොසලෙන එකක් විදිහට තමයි පෘථුවේ තමයි නොසලෙන දෙයට අපි ආදර්ශයට ගත්තේ. නමුත් දැන් දන්නවා ඒක දන්නවා කියලා කියන්නේ තාමත් කියන්න බෑ. තවත් ඉස්සරහට වෙනස් වෙයි කියන්න බෑ. දැන් රවුන්ඩ් එකක් බවත් නිතරම කැරකෙන දෙයක් බව. දැන් අපි සාමාන්‍යයෙන් අහුවොත් එහෙම අපි ලෝකයේ වේගයෙන්ම ගමන් කරලා තියෙන වේගය මොකක්ද කියලා ඔන්න අජිතාවකාශ ගාමි මේ රොකට් එක නැත්තම් මේ කක්ෂේ ඉහාට ගිය කෙනෙක් නම් විනාඩියට හැතම 6ක තරම් වේගයක් ඇති කර ගන්න පුළුවන්. පැය සතු 25000ක් විතර වේගයක් අවශ්‍ය කරන කියනවා. ඒ මේ පෘථිවි ගුරුත්වාකර්ෂණය මිදිලා ඒක කක්ෂගත වෙන්නේ. ඒ නිසා යමනස හැම පැයකටම සරයක් කිර උදාවක් දකින්න. පැයකට කලින් දකින්න. මොකද පෘථිවියේ පෘථිවිය රවුමත් මේ නැත්නම් මුචියට ඉයට ප්‍රතිස්පන්දහක් විතර වෙනවා. නිසා පැයකට පැයකට සැරයක් දවස මාරු වෙනවා. ඉතින් ඒ නිසා යාගේ වේගය කියන්න පුළුවන් පැයට අතමු 25000යි කියන. ඊට පස්සේ සාමාන්‍ය ගුවන් යානයක් සාමාන්‍ය 600 ක විතර වේගය යන්නේ ශබ්ද තරංගික වේගය. සමහරට සුපර්සොනික් එක ශබ්ද තරංගයට වැඩි යනවා. මහ පොළවේ ඉතින් වැඩිම යන තියෙන ඉලෙක්ට්‍රික් ට්‍රේන් එක එකක් 300 ක විතර වේගය යනවා. දැන් අනෙකුත් වාහන මේ කිලෝමීටර් 100ක් 120ක් වගේ තමයි දුවන්නේ. ඒ නිසා අපි මෙව අනුව තමයි පොහොසත්කමයි. වැඩියෙන්ම වේගෙන් ගමන් කරන්න පුළුවන් කරන වැඩි පොස්තයි කියලා. නමුත් අපි දන්න හැම ඉන්න නිරක්ෂේ ඉන්න හැම වෙලාවකම පැයට 73000ක වේගෙදී ඉන්නේ. ඒක කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ මොකද මුළු එකම කැරකෙනවා. අපිත් එක්ක සීරු දෙය කැරකෙන නිසා අපි මේ ඉච්ඡර වේගයකින් කැරකෙන දේක බව දන්නේ. මේක තේරෙයි කියලා කියනවා ඔය ජූල්ස් වන් කියන භෞතික විද්‍යාඥයෙක් මේක එකවර හිතිය දවසක මුළු ලෝකේ සත්තු සේරම මැරලා කියලා තියෙන තරම් තද තිගස්මක් ඇති. ඒ හිතිය නවතින. මේක දිගට කරකෙන නිසා අපිට පෘථිවි ස්ථිරයි. ඒක පැතලි. ඉතින් අපි ගයක් හදන ගමන් පොළොව මට්ටම් කරනවා. දී ඔක්කොම මට්ටම් කරනවා. මොකද අපි දන්න මට්ටම කියන්නේ තලයක් නෙවෙයි ගෝලයක මත පිටා. ජලය තමයි අපි ලෙවල් කරන්න ගන්න නමුත් ජලයේ තියෙන සම්පූර්ණ රවුමකදී ඒ රවුම් කොන් දෙකක් අරගෙන අපි මට්ටම් කියලා කිව්වට ඒක ඇත්තටම ඡාපයක් ඇතේ. නමුත් අපේ ඇහැ මට්ටම් විදිහට සලකන්නේ ස්ථිර දෙයක් විදිහට සලකන නමුත් ඒක තාමත්ම වේගෙන් කරකැවීමෙන් කියන කදාකක් කෙලින් කෙරුවට කෙලින් හිටින්න නැතුව කුදු වෙන ඡාපයක වැඩ කරන ධර්මතාවයන් නමුත් අපි සාමාන්‍ය පෘථිවිය හඳුනා දෙතිනේ ලෙවල් කරන්න පුළුවන් ඒක හිතෙවොත් මට හිතෙවුවා කියන හොඳ හයිය තියෙන බොහොම ශක්තිමත් දෙයක් කියලා. නමුත් ඒ වෙන ග්‍රහ ලෝකත් එක්ක බලනකොට පෘථිවිය චන්ද්‍රයත් එක්ක ඉරත් එක්ක ගලපන කොටයි තේරෙන්නේ මේක කරකැවීමෙන් තියෙන කොහොමද කියනවා අපි මේ හිතියට එන්නේ පුදුමාකාර වේග ධාරාවක් උඩ ඒ වගේම සම්පූර්ණ රවුමක් ඡාපයක් කෙලින් කියලා අඳුනාගත්ත මායාවක් තුළ කිව්වහම ඒ සංජානාති කියන එක නා යුව ගැන කල්පනා කරන්න ගන්න. එයා සාමාන්‍යයෙන් යක් හදන්න ගියාම පොළොව ලෙවල් කරලා තමයි පටන් අරගන්නේ. ඒක තමයි හොඳ ක්‍රමය. ලෑල්ලක් කීයක් කරගත්තා කන ඇහැට බලලා කෙලින් කරලා ගන්න. පොළොව වටේටම කෙලින් කරපුවා තිබ්බොත් අන්තර්බන රවමත් තමයි හැදෙන්නේ. අන්නේ විදිහට පෘථුවිය පිළිබඳව තියෙන අපිට දීලා තියෙන පටකොට ඇති අනුව පෘථුවිය පෘථුවිය වශයෙන් තේරුම් ගැනීමට කියනවා පටවියා පටවියා පටවින් පටවිතෝ මඤ්ඤා සංජානා. හඳුනායි කියන එකයි කියන්නේ සංජානාති කියලා ක හඳුනායි. පෘථුවිය පෘථුවිය වශයෙන් හඳුනා ගන්න. පටවියම් පටවින් පටවිතෝ සංජිත්වා මෙලෙස <clears throat> පෘථුවිය පෘථුවියයි හඳුනාගෙන ඒ කියන්නේ ඒ අර වැරදි මතයක පිහිටලා කියන එකයි මේ කතා කරන්නේ. අසුතවත් පුසුජනක තියෙන වැරදි මතයක පිහිටලා වැරදි මතය තමයි ලෝකේ පිළිගත්ත සම්මුති මතයකින් අදහසෙන් පිහිටලා ඒ මනුස්සයාගේ ඇද්දකට මොනවා පෙන්නුවත් ඒක තීන්දුව කරන මොලේ තියෙන්නේ පෘථිවිය පිළිබඳව ඒති විච්ඡ සම්මුති ශක්තිය කියන්නේ පෘථුවිය. ඒක පිළිබඳ අය ආදන්නේ නැහැ. ඒක වෙනස් කරන්න දෙයක් ඒක පිළිබඳ අලුතෙන් දැනගත්තු දෙයක් කල්පනා කරන්නේ. අන්නේ විදිහ හැඟීමේ දෙකද පටවියාමඤ්ඤති. ඒ පෘථුවිය හඳුනා ගන්න. ඒ හඳුනා ගන්න ක්‍රම හතරක් තමයි සර්වඥාංශ මෙතනදි පෙන්වන්නේ. අන්නේ වැරදි මතේ ඇති. ඒක බණක් අහලවත් සුද්ධ කරලා නැති. එහෙම නැතුව වැඩ කරන්නා වූ ලෝකෙ පිළිබඳ හැඟීම් වැඩක නාගිනාස ලදා කරලා නැහැ. සත්පුරුෂයන් දැකපු නැති කෙනෙක්. පඨවීන් පඨවිතෝ සංඥාන සංඥා සංඥානති පඨවිතෝ පඨවිතෝ සංජීත්වා පඨවීන් මඤ්ඤති. ඊට පස්සේ ඔන්න පෘථුවිය මේකයි කියලා තේරුම් ගන්න. එතකොට එහෙම බලන කෙනාට එහෙම බලන කෙනාට පෘථුවිය වරදොල තේරුම් ගන්න පුළුවන් ක්‍රම හතරක් අසුස පුතුජනයාගේ නිදර්ශනයේ ਸਰවඥාන්සේ පෙන්නනවා. පඨවින් මඤ්ඤති කියලා කියන්නේ මේ පුලව පුළුවන් තරම් ලොකු කරගත්තොත් ඉඳන් පටන් ඇති කරගත්තොත් ඒක තමයි පෝසත්කම. එතකොට යම් ප්‍රමාණයක් ඉඳන් වැඩි වෙන්න වැඩි වෙන්න මම පොහසත්. භූපති කියලා කියන්නේ රජ වෙනවා. ඒක නිසා ඒ පුත්කලියා මේ පෘථුවියත් එක්ක තමයි මේ තම තමන් හඳුනාගන්නේ. වැඩියෙන් ඉඳන් තියනවා වැඩියෙන් මැණික් කිල්ලන් තියේ වැඩියෙන් ආකරපතල් තියේ වැඩියෙන් ඉඳන් කුඹුරු අක්කර ගන්නක් තියේ වැඩියෙන් ගෙවල් හදපුවා තියේ වැඩියෙන් කුලියක් ගන්න පුළුවන් වෙයි කොයිතරම් බතක් කරන්න පුළුවන් කියලා හැම වෙලාවෙම ඒ පෘථිවිය හඳුනාගන්නේ මමත් එක්ක තමයි. මේ ඡාය පෘථිවිය යෙත්තේ මට හෝ මගේ જાතියට හෝ මගේ පවුලේ අයට පමණයි. අනික අර තියෙනවා පුළුවන් තරම් ගන්න එකයි කරන්න තියෙන්නේ කියලා ඒ පෘථිවිය පිළිබඳව හඳුනන්නේ ඒක තමයි වස්තුව වශයෙන්. ඒක තමයි මම කියලා. ඒක ඒකට කවුරු හරි කැලලක් හොරෙන් කඩාගත්තොත් මගෙන් කැලලක් කඩාගත්තා වා. ඒ වගේම Taman ඒකට සල්ලි දීලා හෝ රට වෙනස් කරලා හෝ කැලලක් අල්ලගත්තොත් ඒ Tamanගේ දියුණුවක් විදියට ඒක නිසා පෘථිවිය සහ ආත්මය කියන දෙක එක කරලා සම කරලා සලකන. ඉතින් ඒකට කොච්චර දෝ නිදර්ශන අපේ අත්තල මුත්තල කිත්තල කරගෙත් පාර තිබුණාට කපවා තිබුණාට එක්කෙනෙක්වත් මේ ඉඩම් අරන් ගියේ නැති වුණාට මේ අපි සෑම කෙනෙක් ළඟම ඒ වගේ භූමිය පිළිබඳව පඨවිය පිළිබඳව ඊටි පුදුමාකාර හඳුනා ගැනීම ශක්තියක් තියෙනවා. ඒ අර ෂේක්ස්පියර් කතාවක තියෙනවා එකම පන්තියේ හිටපු දෙන්නේ එක්කෙනෙක් ඉතාම උසස් තත්ත්වයකටපත් වෙලා ඉඩම් කොමසාරිස් කෙනෙක් වඩපත් වෙලා තිනවා මේ නැත්නම් කැලෑක රේජර් කෙනෙක් වගේ පත්ලා තිනවා පලාට මෙයාගේ තමයි ඒ අධිකාරී ශක්තිය තිබිලා තියෙන්නේ. අනිත් එක්කනා කුබුරක් කර ගන්නවත් බැරි අඳගොවියෙක් තත්ත්වයටපත් වෙලා එහෙම නැත්නම් එයාට මේ දුප්පත් තත්ත්වයටපත් වෙලා බැරිම තැන කල්පනා කරන මගේ යාළුවා මේ වගේ බලවත් කොහොමද දන්නේ කියලා ආරංචි කළ බලනට බොහෝමත්ම බලවත් ඉඩම් පිළිබඳව අධිකාරියක්. පස්සේ බොහොම බත්මන් ලබකට ගිහිල්ලා හම්බෙලා කියලා කියලා තියෙනවා. ඒතකොට කිව්වලු දැන් අහවල් ඉදමේ ඉඩම් කච්චේරිය පවත්තමයි කියලා. ඉතින් එතෙන් ගියාට පස්සේ ඉතින් යාළුවා කතා කරලා කියනවා කොහොමද ආවේ අනේ එහෙමයි. මට බොහොමත්ම අමාරුයි මං ආවේ ඔබතුමාගෙන් යම් කිසි උදව්වක් ඒකල මගේ ජීවිතේ ඇටට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මේ මේ ඉඩම් ගන්න පුළුවන්. මම මේක තමයි මේ කරගෙන ඉන්නේ. මේක පවා අපි මේ ජනපති කයන්න බෙදලා දෙමින් ඉන්නවා. Tamanට කොච්චර දෝනේ කරන්නේ ඒ ප්‍රමාණය ඊටම මට වටේ ඇවිදලා පෙන්වලා දෙන්න කියලා. ඉතින් මාංශය ස්තුති කරාට බත් මල්ලත් අරගෙන විශාල ඊටමක් අල්ලන්න අර කැලේ වටේම ගියා. හැබැයි ඒගොල්ලෝ ඊටන් කච්චිරෝ හයට වහනවා. හයට කලින් ඉන්න ඊට පස්සේ ඊටම පෙන්වන්න වට මෙහෙමයි කියලා. ඉතින් අර ඒ වටේට තක් කරගෙන වටේට කොට කොට යනකොට යනකොට යනකොට ඇඳ පාවිතරනකොට තේරෙනවලු 70ම ගණන් ඈතක ඉන්නේ තව පැයයි තියෙන්නේ <clears throat> ඉක්මනට ගියේ නැත්තම් ඒ තමන් ඊටන් ලකුණු කරපු ඊටමට අයිතිය ගන්න ඒ ඉඩම් කච්චේරිය වහන්න ඉසල යන්න බෑ. ඒ ගාමනට හරි බයක් ඇති වුණා. දැන් කොහොමද අර ඉතුරු කොටස සම්පූර්ණයෙන් එන්නේ කියලා හැටි මුණින් දාගෙන. දුවගෙන එනකොට ඒ පේන තෙක් මාට එනකොට ආය බැඳා. ආය පයින්නකොට මිනිහට ඇතුලෙච්ච ඒ බය නිසා ආති දාලා හાર્ට් ඇටැක් වෙලා වැටලා මැරුණා. එසේ අර යාළුවත් වැඩිවර කළා කියලා තියෙනවා නේ මගේ දුප්පත් යාළුවා වගේ. ලිමක් ලකුණු කරලා දෙන්නම් කියලා මිනිහ ආවේ නැහැ කියලා හොයලා බලනකොට පේන තෙක් අහලක මිනිහ මැරලා ඉන්නවා. ඊට පස්සේ මිනිහගේ කෑදරකම නිසා අන්තිමට ඉතු හම්බ වුණේ රියන් හයක් රියන් හතරක් පමණයි කියලා රියන් හතරක වලක් කපලා වැළලුවා. එච්චරයි බුද්ධිය හම්බුනා. එච්චර තණ්හාවක් තිබුණා. යාළුවගේ මොන තරම් ගන්න පුළුවන් නිසා විශාල ඉඩමක් අල්ලන්න කියලා. වෙලාවට ගන්න බැහැ. ඒක නිසා හතරම අහිනාවල එකක් තමයි මේ පෘථුවිය හිනානලු බඩ බැඳගෙන මේ අන්ධබාල පු탁ජනයා ඉන්නකම් මේ පොළවට හැපිලා පොළවත් එක නඩු කියාගෙන මැරෙන්න හදන අන්තිමට පොළොවම hina වෙනවලු මගේ හතර දෙනෙක් පමණ ඉදමක බුදින මිනිහා ඉන්නකම් පුදුමාකාර විදිහට දෙවටක් බැඳගෙන දෙපා වේලල් බැඳගෙන රටකට බැඳගෙන රණ්ඩු කියාගෙන නඩු කියාගෙන මේ කරන එක දකිනකොට පොළොවට බඩ බැඳලා hina වෙනවලු ඒකට හතරමහා hinaවෙන් එකක් නමුත් ඉරුව හරියන්නේ නැහැ ඉඩම් වක්ස උසාවියකට කියන්නේ. ඒ ධම්මරජාම් වෙනකොට කියනවා මේ තාතයි තාතත් නීතිකාරයා. පොලිසිය මොකද හිටියේ? ඡාල්ලපගේ මිනිස්යාගේ ඊටම වැටයි මෙයාගේ වැටයි පුරස්පරස් වෙලා ඉතින් නඩුව යනවල බේරන්න බැහැ. ඊට පස්සේ නඩුකාරයා ඇවිල්ලි වටලා ඉදමට ඇවිල්ලි වෙලා තාත්තර කතා කරලා කිව්වලු මටෝ ওই දෙන්නා මැරනවා. ඉතින් ඔන්නෝකෝ දීලා දාන්න. ඒ නිසා මේ පැත්තේ ඉතින් නඩු කරනකොට ඌත් මැරෙනවා නේද ඌට පිළ ගන්න පුළුවන්. මට මොකටද කියන්නේ කියලා. එච්චර. තරපෙන් බලනකොට ඌටත් කිව්ව ඌත් මැරෙයි ඌත් මම අල්ලගන්න යන්නේ නැහැ කියලා දෙන්නම මැරෙනවා. ඒකට තාම කතාව තියෙනවා. ඔන්නෝ සෙල්ලමක් තින්නේ ඉඩමේ. ඉඩමේ කියලා අපි ගත්තා. මේ පඨවි කියන ධාතුන තමයි රූපං කියන එක මේ ගන්න පුළුවන් පැහැදිලිව. පඨවින් මඤ්ඤති. මේ පෘථුවිය පිළිබඳව අපිට මේ පොවලා තියෙන විෂය. මේ පෘථුවිය භූතලයකට සම්බන්ධ කරලා මම එහා ආත්මයකට සම්බන්ධ කරලා මේ ආත්මය මේක තමයි වැඩියෙන්ම ඊටන් අයිති කරන තමයි ලෝක. එයා තමයි කිරුන් කාර්යය. ලෝඩ් කියලා කියන්නේ ලෑන්ඩ් ලෝඩ් කිව්වහම මේ ඒක තමයි දැන් උනා ලෝඩ් කියලා කිව්වනම් හිමිකින් බොහොම බරපතල නමක් තමයි. වෙන මොනක්වත් නෙමෙයි ඊටන් හිමි පැවිලිකාර. නැත්නම් ඊටන් හිමි කාරක. නැත්නම් මේ පෘථුවිය හිමි කාරකව. ඉතින් අහන්නේ ඒක තමයි නිකන් මේ කතාවෙන් පැත්තකට යනවනම් අබිනිෂ්ක්‍මණය කරනවා කියලා කියන්නේ අන්න ඒක අතහරින එක තමයි. Tamanne කියලා මෙහෙම එකක් නැහැ. සර්වඥන්සේ දේශනා කළේ මම නිල්තල හොයාගෙන තනින් තන ඇවිදින බඹ වෝපවෝ කුසේ. ලාතලු තියෙන ලාඩලු තියෙන තනක් හොයන යනවා මිසක් කැලේ බැඳීමක් නැහැ කියලා. කැලේට බැඳෙන්නේ නෑ. අහු ඉස්සනා පිට පාටි කරන කකා කකා ලෝකාර්ථචර්යාව පිළිබඳ හැසිරෙන ඉඩක් නැති මිනිස්සෙක්. ඒ වුණාට භූපාල කෙනෙක්ගේ පුතේ. ඒ නිසා අසුතත් පුතඥයට කවදාවත් ඒක තේරෙන්නේ පටවින් පටවින් පටවින් මඤ්ඤති. මේක පෘථුවියයි හංගි. ඉතින් මේ පෘථුවියයි හංගිනවා කියන එක දාර්ශනිකයෝ එහෙම නැත්නම් අපේ ඉන්දියානු දර්ශනය හඳුනන්නේ උච්ඡේද දිට්ඨිය කියලා ඒ වස්තු තිබුණ පමණ තමයි පොහසත් කරන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ඉඳුරන්ට ගෝචර වෙන දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න පොහසත් ඒ නිසා ඒ ටික යහමින් තිබුණොත් ඒ පුද්ගලයා සෝසේ ජීවත් වෙන කෙනෙක් කියන අදහසෙන් තමයි ඊට අවුරුදු 200කට ඉස්සෙල්ලා මේ විද්‍යානුකූල ජීවණයට මිනිස්සයා පෙළඹුණා. ඒක බටහිරේ තිබිච්ච දේව සංකල්පයත් එක්ක යම් ප්‍රමාණයකට ගැලපිලා ගියා. මේ ලෝකේ දෙයන්නාශිමවලා තියෙන්නේ මිනිස්යාගේ සැප පිණිසයි ඉස්සල්ලාම නම් දෙයයන්ාංශ මේකේ පාරාදීශයක් නෙවෙයි. නමුත් ඒ ආදම් සායවා කරපු කඩප්පුලි පඩත්තර වැඩේ නිසා දෙයයන්ාංශර කේන්ති ගිහිලා ඒ මේ පාරාදීශෙන් එලවලා දාලා තියෙනවා. ඒ නිසා ඒ පාරාදීශ තිබුණු ගැටි නැති උනා කියන්නේ. ඒක සමාන කිට්ටු වගේ අදහසක් ආදම් සායවා සාතයන් කාර දෙවියන් නැති උනාට සර්වචනංශේ අග්ගඤ්‍ය සූත්‍රයේ සහ සත්ත්ව සූර්යගමන සූත්‍රයේදී පෙන්නනවා ඉස්සල්ලාම අන්තලික්කතරා සයම්පබා පීති බක්ඛා කියන මනුස්ස ආත්ම ස්වභාවයක් තමයි මේ ලෝකේ පහළලා තියෙන්නේ. අන්තලික්කතරා කියන්නේ පොළවේ ඇවිදින්න අහසේ ඇවිදින්න පුළුවන් මේ පීති බක්ඛා භවිෂ්‍ය ප්‍රීතියම ආහාර කරගෙන ඉන්නවා සයම්පබා තමාගේම ආලෝකේ විද. දැන් කාලේ කිට්ටුවකට යන දිනේ කරාමැදියා තමයි. ඌත් හැබැයි පිටින් කන්නේ. ඌ හොයාගෙන කන්නේ උඩ තියෙන ආලෝකේ දින අහසේ යන්න පුළුවන්. ඉස්ලාම ආපු මිනිස්සුත් ලෝකෙට එනකොට අන්තලික්කතරා කිසිම ගොරෝසු ශරීරයක් නැහැ. සාලු ශරීරයක් තිබිලා තියෙන්නේ. පීටි භක්කා පීටිම ආහාර කරන කියලා තියෙනවා. සයම් පබහ යන යන තැන් වල ආලෝක විහිදුවන. මෙන්න මේ මනුස්සයාගේ කෑදරකමට පොළොට ඇඟිල්ල ගාලා කට අස ගාලා ඇඟිල්ල ගාලා ලේව කාලා බැලුවා. ඒක එතකොට තිබිලා තියෙන්නේ කිරිපෙනි කලවම් කරුවා වගේ නැත්නම් අයිස්ක්‍රීම් එකක් වගේ. රස වැඩිච්ච ගමන් අර මනුස්සයා ඒක කන්න පටන් ගන්නවත් එක්කම කය බර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කය ඇනුණා. ඇවිල්ලා අර මඩේ එරුණා වගේ අර කියන්නේ චේමනසට පාඩුවක් තිබුණා මොකද තීන හැටි තියෙන කන්න තියෙන දේවල් නිසා කකා කකා ගියා. ඉතින් ඒකේ මේ මේ දේවල් කොටස් පංගු කරන්න ගියාට පස්සේ තමයි ඒකත් නැති වෙලා පොතු නැති වී සහංජාත හාල් පොතු නැති වී කියන බෑ පොතු නැති හාල් පහල වෙන පටන් ගන්නවා මියාකෝ ඒක අරන් ගිහලා කොටු බඳින්න පටන් ගන්නවා අටුව දාන්න පටන් ඊට පස්සේ ඒක පොතු ඇවිල්ලා ඊට පස්සේ හාල් කොටන්න වෙලා. ඊට පස්සේ තමයි දැන් ওই අන්තිමට අද තියෙන විදිහට ඊටම සම්පූර්ණ ඔය ඉඩම් කොම් සම්පන්නක් දාගෙන নানা ආකාර දේවල් කරලා තියෙන්නේ බොහෝම ලස්සන තිබුණු දෙයක්. ඉතින් නමුත් ওই විද්‍යාවේදී බටහිර ලෝකෙ මොකද වුනේ? මේ ලෝකයේ භෞතික සම්පත්තියමයි සුඛභෝගීත්වය මනුෂ්‍යයාගේ ආත්මය කියන්නේ කියලා ඒක වර්ධනය කිරීම සඳහා බොත්තමත් අතකල පමණි සීල ශපදන්පත් ලබා දෙන දේවල් හොයන්ට හොයන්ට හොයන්ට උනේ අර සර්ව බලධාරී දෙවියන් වහන්සේට වැඩි විද්‍යාව පොඩ්ඩක් ඉස්සරහට ගියා. මේ වෙලාවේදී අපේ බෞද්ධංගාකාරයොත් නැත්නම් අපේ බුද්ධ ආගම ජග් ගන්න හදන කට්ටියත් බුද්ධ ආගම විද්‍යානුකූලයි කියලා අරකින් අර දෙයයන් වදිනවනේ. දේවල් වලයි ශපතේ නැත්නම් මම කර දෙයයන් ආදර බම්බු ගහ ගන්න කියන්නේ ඒකෙන් අපිට වැඩක් නැහැ. අපි අපිට ඕන දේ අපි කරගන්නවා කියලා කොහාන පාන යනකොට ඉතින් ඔන්න දේව නිර්මාණවාදයට විද්‍යාවෙන් පාර ගහන නිසා අපේ කට්ටියත් ගිහිල්ලා ඕකට උල්පන්දම් ඇල්ලුවා. නමුත් දැන් ඔන්න අවුරුදු 200ක් ගිය තැන විද්‍යාව පච වේගන යනවා. විද්‍යාව කරපු සෑම දෙයක් නිසා පරිසරය කෙලිසිලා තියෙනවා. විද්‍යාව කරන සෑම දෙයක් නිසා චිත්ත දූෂණ ඇති වෙලා තියෙනවා. විද්‍යා වෛද්‍ය විද්‍යා කාමුදාංශ කනසර කවදාකවත් ලෙඩ වගේක් ඇති වෙලා තියෙනවා. අත්‍ය තියපු තියපු දේවල් වණ කරනකොට තේරිලා තියෙනවා අර දෙයයන් ආන්තේ හොඳයි කියලා. අඩු ගන්න බයලජ්ජාවක් තියෙන දෙයියන් දැන් විද්‍යාවේ බයලජ්ජා නැතිකම තමයි පාහරකම් විද්‍යාවේ තියෙන එකම දේ තත්වයට බරයි කවදාක සදාචාරයක් ඉස්මතු කරන්න දෙන්නේ නැහැ සදාචාරයේ තක්කෙන් පිළි මෙන්න මේ පාඨවීන් මඤ්ඤති කියනකොට ඇති වෙන රෝගේ ඕක තමයි යම් කිසි කෙනෙක් මේ පෘථුවිය නැත්නම් පාඨවි ආපෝතේජෝ කියන රූප ධර්මමයි ලැබිය යුත්තේ වැඩි යුත්තේ ඒකමයි පොසත්කම ඒකමයි මම ඒකමයි මගේ தත්ත්වය කියලා හිතන කෙනාගේ කවදාකවත් මේ මුදලට සලකන ගතිය සහ සුඛභෝගීත්වයේ සලකන ගතිය මිස මුදල් උපේන ක්‍රමයේ හෝ සදාචාරයේ ඉබේම වැළකෙන්න පටන් ගන්නවා. ඒක නිසා යම් කිසි කෙනෙක් පටවින් මේටි පටවින් මඤ්ඤති කියන ඒක ඉතින් අර දැනගෙන මේ වචනේ කියනා නෙවෙයි භෞතික දේවල් වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එහෙම නැත්නම් පාඨ වියාපෝ තේජෝ වායෝ කියන පැත්තට යනකොට ඒකෙන් දාර්ශනිකව ඉබේම මතයක් කොට නැගෙනවා යා සදාචාරය කලකන්නේ. බය පවට බයක් සහ බය පවට ලැජ්ජාවක් නැහැ. ඒ වගේම මේ දේවල් ලබා ගැනීමේදී සීමාවක් තිබිය යුතුයි. ඉඳුරන් দমনය විය යුතුයි කියන දෙයක් නැහැ. උප්පරීමේ ගණ්ඩය හදන්න. සකොච්චර සැප වෙන්නත් නැත්නම් අපි දන්නවා රූප කියන එක කොච්චර උත්කෘෂ්ඨකමෙන් පෙන්නුවත් ඇහැ කවදාවත් සන්තෝෂ කරන්න බෑ බෑ. ඒ වගේම විහිරිතාවේ උප්පරීම මිහිරි ශබ්ද ඇසුවාට කන පුරවන්න බෑ. ඒ වගේම ගන්ධ සුවඳ වලින් උත්ප්‍රම උත්කෘෂ්ඨ දේ දුන්නත් නාශය ඇති කියන්නේ නෑ. ලෝකයේ තියෙන මොනම රසමස වල දුන්නත් උදේ ඉඳලා හැන්ද වෙනකන් දුන්නත් දිව අනේ ඇති කියන්නේ. ඒකම ලෝකෙත් උප්පරීම සැප සම්පත් සුඛෝභෝගී දේවල් යාන වාහන ඊට කලින් අනම්මන දුන්නට කදාක කය මට දැන් ඇති කියන්නේ. ඒ ලෝකේ තියෙන වල්බූත අදහස් කොච්චර හිතුවත් හිත කවදාකවත් ඇති කියන්නේ. ආන්න මේ වගේ තත්වයක් යටතේදී මේ රූප ශබ්ද ගන්ධ රස දිගේ අභාගන යන ගමන අනිවාර්යයෙන්ම ආඩියක් නැති මල්ලකට පුරවන්න හදනවා වගේ. හිදල් කුඩේට රස පුරවන්න හදනවා වගේ කියන එක තමයි මේ රූපං මඤ්ඤති පටවින් මඤ්ඤති කියන එකට විරුද්ධාර්ථය. ඒක හැබැයි නෑ කියන්න බෑ. රූපවල සැපයක් නෑ කියන්න බෑ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල රසයක් නැතුව නෙවෙයි. පෘථග්ජනයයි කියලා කියන්නේ අසුතවයි කියලා කියන්නේ අරිය ධම්මේ අකෝවිදෝ කියලා කියන්නේ අරිය ධම්මේ අවිනීතෝ කියලා කියන්නේ මිනිහ සීමාව දන්නේ නැති එක විතරයි අපිට තියෙන පරහ. මට මේ පමණක් ප්‍රයෝජනෙ පිණිස මම සලකනවා මෙතනින් එහාට යාමේක සුඛභෝගී වෙනවා කියන සීමාව දන්නේ නැති එක තමයි පෘථග්ජනය පිළිබඳ තියෙන අර්ථකථන. ඒ වගේම ඒක එහෙම මේ මනසට හිතන්න හේතුවක් තියෙනවා. පුතත්යන්ට හිතන්න හේතුවක් තියෙනවා. ඇහැට රූප නැති වුණොත් ඇහැ අකර්මණ්‍ය වෙන නිසා යම් ප්‍රමාණයක් ආලෝක සහ රූප අවශ්‍යයි. ඒ නිසා මේ මනස හිතනවා මේ ඇහැට රූප සහ ආලෝක මූලික අවශ්‍යතාවයක්. ඒ නිසා ඒක ධාර්මිකයි. ඒක සාධාරණයි. ඒක මට අවශ්‍ය දෙයක් කියලා එයා ඉතින් පටන් ගන්නකොට ඇත්තට මේ මනස අහිංසකයි. ඇත්තට මේ මනස සාධාරණයි. නමුත් කරගෙන කරගෙන යනකොට තමන්ගේ වැඩ හරියාගෙන යනකොට රූප වල ඇති වෙන්නේ නැහැ. එතකොට අසභ්‍ය රූප බව බලන්න පෙළඹෙනවා. අනුන්ට බාධා වෙන විදිහට රූප බලන්න පෙළඹෙනවා. ශරීර සෞඛ්‍යයට බාධා වෙන විදිහට රූප බලන්න පෙළඹෙනවා. අන්න එතෙන්දී කවදාක සාධාරණ නිශ්චය ගන්න බැරි කාට තමයි පුතදේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු අන්තිමට රූප වලින් වශයටපත් වෙනවා. රූප Tamange වශයෙන් පවත්තන්න හම් වෙනවා. රූපේ දාසකත්වයටපත් වෙනවා. ප්‍රමාණ සුඛෝභෝගීතර ගිහිලා පරිසරයත් කෙලසලා Tamange හිතත් කෙලසලා අනුතරහ කරගෙන පෞත් ඇති කරන සංසාරේ බැහැ. මෙන්න මේ සීමාව දන්නේ නැති නිසා රූපයමයි ආත්මය කියන එක ඒකාන්තයක්. මේක පිළිබඳව මේ මෑතකදී කරව පරීක්ෂණයක් තියෙනවා මේ ඇහැට රූප වල අවශ්‍යතාවය ඉපතිලා හත් දවසකින් ඇස්සරින බලල්පටව සහ බලපටව අරගෙන හත් දවසේ ඇස්සරිනකොට කිසිම ආලෝකයක් නැති අන්ධකාරය කියලා කියනවා ඒ පූස්පටව. ඇත්තටම මේ ඇස්සරින වෙලාවේ උන් මද ආලෝකයේ ඉන්නොත්. අද්ද ආලෝකයෙන් ඉන්නත් බෑ. මේ තද අන්ධකාරය ඉඳලා ඒ සම්පූර්ණ අන්ධකාරය ඉඳලා ටික කාලයක් ගිහිලා තිනවා. ඒ වගේම පාලක පරීක්ෂණයක් වශයෙන් සමහර බලල්පටව අම්මත් එක්ක සාමාන්‍ය මද ආලෝකයේ තියලා තිනවා. ඒකට අර මද ආලෝකයේ තියපු ස්වභාවික පරිසරයේ හිටපු කුසංගේ මොලේ වර්ධනය විශාල ප්‍රමාණයකින් සාර්ථක වෙලා තිනවා. අන්ධකාර කියන කට්ටියගේ සම්පූර්ණ මොලේ වර්ධනය ඇන හිටලා ඒ මන්ද බුද්ධික සත්තු බවට පත් වෙලා. එනිසා ඒකට රූප ප්‍රමාණයක් ඕනමයි. ඒකට ආලෝක ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක පිළිබඳව කිසිසේත්ම බුදුහාමුදුරු විරුද්ධ වෙන්නේ සර්වඥාන්සේ විරුද්ධ වෙන්නේ නැත්තම් පෙළලා දෙන්නේ මේ අගස්ස භාවයේ සීමාව දන්නේ අන්නේ සීමාව දන්නේ නැතුව සදාචාරකින් තොරව රූප පිළිබඳව අත්නෝමතියට යන්නේ යට තියෙන රූපං මඤ්ඤති කියන රූපයයි ආත්මය. නැත්තම් මෙතන පාඨවි කියන එකයි අපි මේ සූත්‍රයේ පළවෙනියෙන් පෙන්නන්නේ ද්‍රව්‍ය භෞතික දේමයි ආත්මය. භෞතික නැත්නම් අපි කියනවා දැන් මේක දැන් පරණ කතාවක්. මේ අතමිට කාශිපණ හොඳ හැටි කියනවා නම් හිතගෙන මම දිව්‍ය ලෝකෙම වන්නම් කියලා. සල්ලි තියනවා මොනව කරන්න බෑ. ඒ සල්ලි බල්ල මරල බලලු මරලා ගත්තට ඒක ඥාම් ඥාව ගන්න. කොහෙන් හරි සල්ලි තියන ඕන දෙයක් කරන්න පුළුවන් කියන අදහස තමයි ඔය 60 ගණන් වල 70 ගණන් වල තිබුණු සංකල්පය. ඒ නිසා හොඳින් ගන්න නරකේ සල්ලි ගන්න. මොකද සල්ලි වලින් පුළුවන් ඕනම කාමවස්තුවක් ගන්න ඒ නිසා භික්ෂුන් වහන්සේ නමක් සල්ලි පාවිච්චි කරනවා කියලා කියන්නේ සියලු කාමවස්තුන් පාවිච්චි කරනවා කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා. ඉතින් උගදෙනෙක් අහනවා මොකද ඔක සල්ලි පාවිච්චි කරපුවා ඇති වැඩි සීමාව ප්‍රමාණය දැනගෙන කියලා. මේ සීමාව ප්‍රමාණය දන්නේ නැතිකම තමයි පෘථග්ජනයේ හැටි. ඒ නිසා දොර ඇරලා දුන්නට පස්සේ ਉਹ සීමාව දන්නේ. ඒ නිසා මේකෙදී ජාතක උපදේශයන් සාදීතබ්බන් පරියේෂිතබ්බන් පිළිගන්නත් එපා ඔයන්ට පරිේශන කරන්නත් එපයි කියලා අරුතේ කපලම දාලා තියෙන්නේ මොකද්ද? ගත්තොත් ඕනම කෙනෙක් කල්පනා කරන්න මේ වගේ අරණ්‍ය වාසී ජීවිතයක ඉන්නකොට තමන්ට අවශ්‍ය දේවල් නැති වෙනකොට හිතෙන්නෙම මේක කොච්චර ලේසිද සල්ලි ටිකක් තිබුණා කියලා. එතකොට ඒ දන්නේ නැහැ මේ කාටද පහඳින්නේ කියලා පහඳින්නේ කාටද? පහඳින්නේ මම ආයනයට මගේ මාන්නක්කාරකම. ඊට වැඩිය හොඳයි මේ දින දෙයක් අරගෙන ලැබිච්ච දේ හැඩ ගහගෙන ජීවත් වෙන්න යනවනම් ඒක කිසිම බාධාවක් කිසිම පාඩුවකුත් නැහැ. ඒකයි ලොකු සංහසේ සඳහන් කරලා තියෙන්නේ යෝගාවචරය තම තමන්ගේ කටයුතු සියල්ල කරගන්න ඕනේ. ඒක කිසි බාධාවක් නැහැ. හැබැයි නොලැබිච්ච දේවල් හෝ ප්‍රාර්ථනා කරන දේවල් මත කරන්න යනකොටම පටවින් මඤ්ඤති නැත්නම් රූපම් මඤ්ඤති නැත්නම් සල්ලි මඤ්ඤති තමයි. ඒ මට මතකයි මම ඉස්ලාම් හැරේ පැවිදි වුණාට පස්සේ ඥානිදාන සූත්‍රයට මම ගියා පෙරගුරුමේ වහන්සේත් එක්ක තායිලන්තේ ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ ලස්සන සැලසුම් කළ දුන්නා බුරුම චාන්සලර් දවස් තුනක් තායිලන්තේ හිටියා. ඒ ඉන්නකොට ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය අමුත් එක්ක විදියට මාත් ඒ ස්වාමීන් උපත්තාගෙන නිසා මටත් ඒ සැලකිල්ල වුණා. නිසා තානාපති කාර්යාලයෙන් තමයි අපිට හෝටල් හොයලා දීලා නතර වෙන ඔක්කොම පාස්කම් දුන්නේ. ස්වාමීන් වහන්සේ දාන දායකාවට කියලා ඒ තායිලන්තේ තියෙන ප්‍රධාන පූජනීය ස්ථානවලට ගියා. ඒකේ තියෙනවා අපේ කියන කැලණිය වාගේ එහෙම නැත්නම් දන දමාලිකාව වගේ ඒවට යනකොට බොහෝම ලස්සන නඩත්තු කරලා දෙන හැම එකටම පඳුල්ලන්න මෙච්චර ගාණක් ඩොලර් ගෙවන්න ඊට පස්සේ අයල කියලා දෙන ලස්සනට යනවා ඉතින් අතොත් ගියාට පස්සේ අපි දෙන්න බික්ෂුන් වහන්සේලා නිසා අපිට සල්ලි ගත්තේ නෑ රණ ගහන කෙනෝන මාතර සල්ලි ගන්න කන්තරුවට යන්න. ඊළා එනකන් ඉතින් අපි ඒකේ ගේට්ටු ළඟ කර කර ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ අහන්නකෝ ධම්මජීව මේ සල්ලි තියෙන නිසා ඇති වැඩේ මේ මිනිස්සු සල්ලි ගන්න ටිකට් ගන්න ඕනේ කියලා. ඒකට මම කිව්වා මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනකොට මට මතක් කළා කිව්වා රාග දෝෂ මෝහාණං රුපියල් ප්‍රධාන කාරණා. රාගේ, ద్వේෂේ, මෝහේ පහළ වෙන්න රුපියල තමයි ප්‍රධාන කාරණා. ගුරුම් භාෂාවෙන් කියන්නේ පයිසම් කියලා. රාගං, රාග, දෝෂ, මෝහාණං පයිසම් ප්‍රධාන කාරණා කියලා. අර අත ඉන්නකන් hina වෙවිඳලා එහෙදි කිව්වා මේ ධම්මජීව මට ගාතාවක් කියලා දුන්නා. රාග දෝෂ මෝහානම් පයිසම්පදාන කාරණා. රාග දෝෂ මෝහානම් රුපියල් සදාන කාරණා. නැත්නම් රාග දෝෂ මෝහානම් සල්ලි ප්‍රදාන කාරණා. ඒ සල්ලියත් එක්ක තමයි මේ ආමිෂයත් එක්ක තමයි රාගේ වැඩෙන්නේ. ද්වේෂේ වැඩෙන්නේ මොහේ වැඩෙන්නේ. මේක නැතුව බැරි තමයි අපිට තියෙන පෘථග්ජනයා නැත්නම් අපි කියන අසුතවත් පෘථග්ජනයා දෙන නිදහස කාරණා. නමුත් බුදුදානංශ කියන්නේ නැතුව බැරි බව. හැබැයි මේකේ සීමාවක් තියෙනවා. අනෙතින්ද ආර්ය විනය අවශ්‍යයි. ආර්ය ධර්මයේ කෝවිත වෙන්න ඕනේ හරියට සීමා දැනගත්ත කෙනාට සත්පුරුෂයා කියනවා අපි. එහෙම නැත්නම් සීක පුද්ගලයා කියලා කියනවා. අන්නේ ඒක බය අදුකමක් නෙවෙයි. ඒක නෝන්ජල්කමක් නෙවෙයි. ඒක යටහත් වීමක් නෙවෙයි. ඒක අනිවාර්යෙන් මනුස්සයාට ස්වච්ඡන්දේ නැත්නම් Tamange කුසල ඡන්දේ කළ හැක්කක්. ඒක නොකරන එකට කොන්දක් නැහැ. ආගමික නැත්නම් ධාර්මික නැත්නම් ආධ්‍යාත්මික කොන්දක් නැතිකමයි තියෙන්නේ. නමුත් අද ලෝකේ ඉන්න 99%ක්ම කොන්ද ඇති මිනිස්සයා නෝන්ජලයක් විදියට ඒ කියන්නේ ආමිෂයේ හික්මන කෙනා නෝන්ජලයක් විදියට රස දන්නේ කෙනෙක් විදියට බයපස්ස කෙනෙක් විදියට ආමිෂයේ විශේෂයි පළඟැටියා ගින්නට පනින්නාසේ දඟලන කට්ටිය ප්‍රගතිශීලී විදියටත් සමාජයේ සමාජශීලී පිරිසක් හැටියටත් නායකයෝ විදිහට තමන් විසින් කියාගෙන කරන ලෝකයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේක ප්‍රසිද්ධියේ ඡන්දෙන් දිනන්න පුළුවන් කතාවක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඡන්දක දැමුව පරදින. ඉතින් මේ පරදෙනකොට බහුජන මතයට යනවා නම් පෘථග්ජනය අන්ධ බාල පෘථග්ජනය අනිවාර්යයෙන්ම සත්පුරුෂය පරදිනවා සත්පුරුෂ ධර්මයේ පරදිනවා මේ ආර්ය ධර්මයේ පරදිනවා. ඒක බාරගත්ත මිනිහා තමයි යෝගාවචරය කියන්නේ. ඒගොල්ලොත් එක රණ්ඩුවක් අපිට නැහැ. අපිට තියෙන්නේ මේ පාඨවියා පඨවින් පඨවිතෝ සංජානාති පඨවින් පඨවිතෝ සංජානිත්වා පඨවින් මඤ්ඤති. මේ තමයි ලෝකයේ භෞතික වාදීන් විසින් එහෙම නැත්නම් කාම භෝගීන් විසින් ඉස්සරහට තියාගන්නා වූ දර්ශන. එහෙම නැත්නම් චේත දිට්ඨිය කියලා කියනවා. මේක සංස්කෘතයේ ලියලා තිබේ ගෘතං ශ්‍රිණං කත්තා ගෘතං පීවි කියලා. ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බීපල්ලා ගෙවන්න වෙන්නේ උඹලට. ඒක කර්මේ සාකම්ම බලය කියලා දෙයක් නැහැ. හොඳ කෙලුවොත් හොඳයි නරක කෙලුවොත් නරකයි කියලා කර්මයේ සම්මාසගත ඥාන සම්මාදිට්ඨියක් නෑ ශ්‍රී ලංකත්තා ගෘතම්පි ණය වෙලා හරි ඉතල් බීපලකිට තමයි ලෝකේ තියෙන හොඳම ආහාරය Hindu ආගම ඇතුළේ ණය වෙලා ගිල්ලෙවි ඉතල් බී වර කමක් නෑ මොකද ගෙවන්න වෙන්නේ උඹට ඔක අපි සිංහලට දාගත්තේ මොකද්ද මේ නැවගිලුණත් බෑන්චු අපි ඉන්නේ නැවගිලිනවා හිල්ලේ ඒකට කවන්නේ මියුසිකල් බෑන්ඩ් එක නිතරම ටියුන් වෙලා තියෙනවා ඒ නිසා ඇමරිකාට දැන් යන්න ඕනේ සෙල්ලම් අනිවාර්යයෙන්ම දන්නව නැවගිලිනවයි ඉහළම ඉඳලා පහළම එක දක්වම දන්නවා මොන්නම තාලිකවත් ආර්ථිකය ගොඩ ගන්නත් බෑ සදාචාරය ගොඩ ගන්නත් බෑ ඒ වුණාට ලාස් වේගාස් වල හැමදාම සංගීත සංදර්ශන ලෝකේ ඉතා ගන්න බෑ ඔය ළඟදී ඔය මැරිච්ච මයිකල් ජැක්සන් වගේ කෙනෙක් සංගීත සංදර්ශන ලංකාවේ මුළු ආර්ථිකයෙන් කරන්න බෑ එක සංගීත සංදර්ශන පාත නැව් තුනක බඩු වෙනවා කීපරපස් හම්බෙන ගානත් ඒ වගේ ඉතින් මේ බාහිර ලෝකෙ මිනිස්සු දුප්පතුන් නැති ලෝකයක්ම වාගේ සංගීතයක රස ඒ බාහිර සදාචාරය නැති වුණාට බාහිරේ ආර්ථිකේ කඩාන වැටෙනට ප්‍රශ්නයක් නෑ. ඒක වසංගන්ත මායාව තමයි, මුලාව තමයි, මොහොනේ තමයි සංගීතය කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා සංගීතේ නාඳුනන්න සංගීතේ රස නොවිඳින්න අමනුෂ්‍යක කියලා. ඉතින් අපි අපිට එන්නේ අමනුෂ්‍ය ගන්න. මොකද අපේ සංගීත රස විඳින්නෙත් නැහැ, සංගීත රස විඳින්න රස විඳින්න යන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි අමනුෂ්‍ය පසුගාමි සමාජශීලී නොවන පැත්තට යනවා. මොකද අපි පාඨවින් අපි උත්සාහ කරන මඩු ගානේ පාඨවින් පාඨවියා පාඨවින් පාඨවිතෝ සංජා සංයීත්ව පාඨවින් මඤ්ඤති අපි මේ පෘථුවියයි ආත්මය කියලා ගන්න නැති නිසා ගන්න අවස්ථාවක් නැතුව නෙවෙයි දාහන වරදන පිටක් පිටක් පාසා අපි ප්‍රතිවීක්ෂා කරන්නේ නැත්නම් අපි ඕක තමයි කෙරෙන්නේ අපේ ඉවුරක් පළඳින අවස්ථාවක් පාසා මේ පරිසංකායයන්සෝ චිවරම් පරිසේවාම කියන්නේ නැතුව සිවුරු අඳිනවනේ අපෙන් වෙන්නේ ඔය ඇඳුමකට අසත්‍යමත් වීමේ කටයුතු තමයි. සීනාසනය පරිහරණය කරන වාරයක් පාසා මේක මේ ඌත සීත වාත ඇති කිරීමට මිස වෙන අලංකාරයේ පින්සාව සමාජ තත්ත්වයේ පින්සාවත් මගේ තාත්තාන්නමාන පෙන්න එකක්වත් නෙවෙයි කියන අදහසින් නෙවෙයි න ะ අනිවාර්යයෙන්ම අපි මේ ගේ තමන්ගේ ආත්මය කරගන්න. බෙහෙතක් වනකොට මේක මේ නැති ඇතිවිච්ච රෝග පීඩා නැති කිරීමටත් මතු රෝග පීඩා නැති නොවීම පිණිසත් මිස වෙන විකාරයක් නැහැ හිටි. ඒව පන්නන ඒ කියන්නේ ආර්ය වංශේ පන්නන සෑම තැනකදීම අපි දැන හෝ නොදැන මෙන්න මේ විදිහට පාඨවීන් මඤ්ඤති කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක දවසට කොච්චර වෙනවද කියලා දන්න එක පමණයි සතියෙන් කෙරෙන්නේ ඒකමයි වැදගත්ම දේ. කොච්චරක් අපි අසතියෙන් ගත කරනවද ගත කරන හැම වෙලාවකදීම අපි දැන හෝ නොදැන පටවින් මඤ්ඤති කියන එකට වැටෙනවා. ඒ කියන්නේ භෞතික වාදයට වැටෙනවා. උච්ඡේද වාදයට වැටෙනවා. කළදී හොඳක් නැහැ නරකක් නැහැ. කරන එක විතරයි කියන නිසා පුළුවන් තරම් සැපවින්ද පළ සාධාරණයක් අසාධාරණයක් නැහැ. බයලජ්ජාව සදාචාරයක් නැහැ. ඉතින් ඒක නිසා අර දේව නිර්මාණවාදීන් ඉදා ඉඳලම භෞතික විද්‍යාවට බැන්න විද්‍යාවට බැන්න ඕකෙන් සදාචාරය නැති වෙනවා. ඕකෙන් ඒ වගේම තර්කයට ජය ලැබෙන්නේ ඒ තර්කය ඕනම වෙලාවක තර්කයෙන් බොරු කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම තර්කය කියන එක කාටවත් අයිති දෙයක් නෙවෙයි. ඒක නිකන් අයාලේ යන දෙයක්. මෙන්න මේ වගේ කරුණු කිය කියා ඒ ඇත්තෝ මේ විද්‍යාවට බයින්න අපේ භෞතික අපේ බෞද්ධයෝ විද්‍යාවට දැක් ගන්න ගිහිල්ලා ওই දේව නිර්මාණවාදීන් විසින් ආරක්ෂාව පිළිබඳ කරන ඉදිරිපත් කරන තර්ක නැන විද්‍යාවයි ඇත්ත කියන ගියා. දැන් විද්‍යාවම කියනවා විද්‍යාව බොරුයි කියලා. එතකොට බුද්ධාංකාරෝ ඒ විද්‍යාවට දැක් ගන්න කී කට්ටිය නිකම්ම පච වෙනවා. අපිට ඒක බුදුරජාණන්සෙන් ගන්න තියෙන යම් ප්‍රමාණයකට යනකම් භෞතිකවාදී අවශ්‍යයි. මේ සාසිව්පසේ කියලා අපි කියන්නේ බේසික් නීඩ්ස් කියලා කියන මූලික අවශ්‍යතාවයන් අවශ්‍යයි. මේ සීමාවෙන් එහාට ගියාම ඒක වෙන කතාවක් ඒක නාස්තික වෙනවා තණ්හාමාන දිටි වරනවා. සීල තණ්හා ගාතාවේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥාන කන්ති ප්‍රදාන කාරණා රාග දෝෂ මෝහාන සල්ලි ප්‍රධාන කාරණා කියන එකයි මම අද දාපු කෑල්ල. පළවෙනි එක තියෙන්නේ සීල සමාධි ප්‍රඥාන කන්ති ප්‍රධාන කාරණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන්න ශාන්තිය ප්‍රධාන ඉවසීම ප්‍රධාන කාරණා. රාග දෝෂ මෝහ වඩන්න සල්ලි ප්‍රධාන කාරණා. අන්න ඒ වගේ මූලික අවශ්‍යතාවයන් සඳහා රූප සද්ද ගන්ධ රස අවශ්‍යයි. ඇහ කන දිව නාසය අවශ්‍යව පෙරපින් නිසා තමයි ලැබුණේ. නමුත් ඒක මට්ටම පයින් යන දන්නේ නැති වෙච්චාම අපි ඒක සාධාරණීකරණය කරන්නේ පටවින් මට්ටම. ඊගාට පටවියා මඤ්ඤති. පටවිතෝ මඤ්ඤති. පටවිතෝ මඤ්ඤති කියන එක විස්තර කරන්නේ මේ ආත්මය කියන එක රූපෙම නෙවෙයි. හැබැයි රූපයෙහි තියෙනවා. එතකොට ආත්මවාදය පිළිගන්න ගැටියක් තියෙනවා. අරකේ පටවිය නැති වෙනකොට ආත්ම නැති ඒක සාමාන්‍යයෙන් ගාකරට ඔය බටහිර බටහිරට වැඩිය මහායාන බුද්ධාගම හරි ලස්සනට තර්ක කරලා මේවා පෙන්නකොට ඒගොල්ලෝ කියන්නේ පටවින් මඤ්ඤති කියන නිදර්ශනය පෙන්වන්නේ ආලෝකය සහ පහන් දැල්ල. පහන් දැල්ල තියෙනකොට ආලෝකය තියෙනවා. ආලෝකය තියෙනකොට පහන් දැල්ල තියෙනවා. පහන් දැල්ල නැත්නම් ආලෝකය නෑ. ආලෝකය නැත්නම් පහන් දැල්ල නෑ. ඒ නිසා පහන් දැල්ල නිවීම කියන්නේ ආලෝකය නිවීමක්. ඒ නිසා පටවි ධාතු නැති වෙනකොට පටවියේ නම් ආත්මෙ තිබ්බේ ආත්මෙ නැති වෙනවා. ආයේක මතු උපදිනවක් නෑ. කර්මේසා කර්මඵලයක් නෑ. දැන් මෙතන කියනවා පටවිතෝ එතකොට පටවින් මේකේ මඤ්ඤති කියන එක ව්‍යාකරණානුකූලව බලනකොට ဒုတိ ය විපක්ෂයට නගලා තියෙන්නේ. නාම පදයක් කරගෙන තියෙනවා පටවි ධාතුව. ඊට පස්සේ පටවි තෝ මඤ්ඤති කියන එක සත්‍යමේ විපත්‍ය නැත්නම් බුම්මාර්ථයෙන් අරගෙන තිනවා එහි පිහිටලා තිනවා ඒකට නිදර්ශනය පෙන්වන්නේ මාලක පවතින සුවඳ ඒකේ කේමක සූත්‍රයේ සර්වචනාංශයේගේ ඒ සූත්‍ර පිටකයේම සූත්‍රයක කේමක ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ලස්සන නිදර්ශනයක ඒකෙදී ඒ කතාව වෙන්නේ ස්වාමීන් වහන්සේ සර්වඥාන්ස ළඟට ගිහිලා කියනවා ස්වාමීන් වහන්සේ මම රූප ධර්ම හොඳට විග්‍රහ කර බැලුවා ඒක මට ආත්මෙ පේන්නේ නැහැ. මම වේදනා ස්කන්ධය හොඳට විග්‍රහ කරලා බැලුවා මේ ආත්මෙ පේන්නේ නැහැ මට. ඊගාට සංඥා සංඛාර විඥාන. ඒකට අහගෙන ඉන්න හාමුදුරෝ කට්ටියව සැක කරනවා මේ කේමක ස්වාමීන් වහන්සේ කියලා බුදුහාමුදුරන්ට මේ අරිහත්ත්වය තමයි කියන්නේ. ඉතින් බැලුව බැලමට ආරියත් වෙලා නැතුව වගේ. ඒක නිසා කට කතාවක් පතරවනවා. මොන කේමක හාමුදුරුවෝ කියලා බුදුහාමුදුරන්ට අඤ්ඤ භාව ප්‍රකාශ කරා කියලා. ඊට පස්සේ පිරිසකට වෙලා කරන අපි කේම ගහමුලගෙන් අහමු කියලා. ඒක කියනවා ඒ සංඝයාගේ වයසයි පයින් කාර්යයක් අහලා වෙනවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ විද්වාන්ව ගාඩ කියලා කර ප්‍රකාශයේ ආත්ම භාවයක් නැතිකමද නැත්නම් අනාත්මද නැත්නම් රහත් බවට පිළිගත. ඊට පස්සේ කියනවා නැත මහණෙනි මම නැත ආයුෂ නැවැත්ති මම කිව්වේ මාට රූපේ හොඳට විග්‍රහ කරලා බලුවා ආත්මේ නේ. වේදනාව බලුවා සංඥා බලුවා සංකාර බලුවා විඥාන නැහැ. ඒක නිසා මම කිව්වේ එච්චරයි කියලා. ඉතින් ආයෙත් පහින්ද කාර්ය දෙන සාකච්ඡාට. ඒගොල්ලෝ කියනවා ආයෙත් ප්‍රශ්නයක් අහනවා. ඒකෙන් අහන්න එහෙමනම් ඊටන ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා. රූපෙත් නැත්තම් වේදන නැත්තම් සංඥා සංග සංකාරත් විඥාන කොහෙද තියෙන්නේ? කියලා අහුවට පස්සේ ආයෙ සලකන සංස උත්තර දෙනවා. පහින්ද කාර්ය ඊට පස්සේ ඒගොල්ලෝ ඒකත් ආයතර කරලා ආයත වලස් කියන ඕන් වරින් යන්න කියලා හැරමික අරගෙන යනවා. ගිහලා කට්ටියට කතා කරලා ඉවරලා මේ නාටකකාර කට්ටියට කෙනෙක් වෙනදි වයසයි. ඊට පස්සේ කියනවා මේ මං කිව්වේ ඇත්තක්. මම හොඳටම රූප ධර්ම විග්‍රහ කරලා බැලුවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසආසය හොඳට විස්තර කරලා බලනද ආත්ම ස්වરૂපය කියලා කියගන්න අවුෙන් නැති දෙයක් නැහැ. ඕන දෙයක් හොඳට පිළිමදින්න පුළුවන් රූප ධර්මයක් තියෙනවා. තියෙන හැම ආකාරයක්ම බැලුවත් පේනවා. ඒ නොදකින්න නොද අනිදර්ශන දෙයක් නැහැ. හොඳට නිදර්ශන වශයෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒකේ සාන්ති පීසින්න. ඒ වේදනාව වශයෙන් තුන්වන්සේ මේ දුක් වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා සේරම පිළිසිඳ බැලුවා. කිසිම හැංගිච්ච දෙයක් නැහැ. බෝඩ දෙයක් නැහැ ආත්මය කියන්නේ. ඊකට සංඥාවක් පිළිසින්න. ඊකට සංස්කාර කියලා තමයි ඒකට එකතු කරන අර ඇදී හැඩ ගැසීම් සංස්කරණය කිරීම. ඒවත් පිළිසින්න බැලුවා ඒකෙත් නැහැ. හොඳ ඇත්ත තමයි. විඥානෙත් නැහැ. ඒකට එහෙනම් අරගොල්ල ආයෙත් කියන එක මොකද්ද සෝංශ මේ කියන්නේ? මෙහෙනම් මේ මේ අපි නෑ කියන එක ලබන්නේ රහත නෑ නෑ මාන්නේ මම යාළුවනේ මම කියන්නේ මෙච්චරයි. මලක් කරගන්න. මේ මලේ පිටි අරගෙන බලන්න මලේ සුවඳ තියෙනවද කියලා පෙට්ටේ. ඊට පස්සේ මණිපත්‍රය අරගෙන බලන්න ඒකේ නැහැ. පරාග වෙන් කරලා අරගෙන බලන්න ඒකේ නැහැ. කොටස් පහකට කඩලා බලන්න නෑ නමුත් එකතු වෙච්ච ගමන් මේක එනවා සෝදා. අන්න ඒ වගේ මට එක එක කඩලා බලනකොට නෑ නමුත් පහ එකතු වුණාට පස්සේ තාම ආත්මෙ තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ කියන දේ පසුකාලීන ආචාර්ය වහන්සේලා කියන දැන් උන්වහන්සේ අනාගාමී தත්තර පත්වලා මතුවෙන මතුවෙන ධර්ම කෙරෙහි වෙන් වෙන් කරලා ගන්න පුළුවන්. නමුත් පහ එකතු වුණාට පස්සේ පොදු දෙයි තාම ගඳ හිටිනවා. මලක සුවඳ වගේ කැලේ එකතු කරපුවාම ඒ ගඳ හිටිනවා. දැන් අපි සාමාන්‍ය කියනවා අපි ස්පිතාලෙට ගියාම ස්පිතාලේ ආවේනික ගඳක් තියෙනවා. ඔකේනේ අයඩෝෆෝම් වලින් කියලා කියනවා. ඒකට කියනවා ස්පිතාල ගඳ කියලා. නමුත් අයඩෝෆෝම් කියන ෆාමසියට ගියාට ස්පිතාල ගඳ එන්නේ නැහැ. ඒ ටික ඔක්කොම එකතු වෙච්චාම ස්පිතාල ගඳක් එනවා. නමුත් මේ තීන දේවල් වෙන් වෙන් ගඳවලට ගත්තාම එන්නේ. අන්න ඒ වගේ අනාගාමී වෙනකොට කෑල්ලෙන් කෑල්ල පහර දීලා එක එක ඇදලා කඩන්න පුළුවන් එක එකක් පොල් පොල් පොල් කෝරු මිටියක් වෙන් වෙන් කරලා ඒතු ඒතු ඒතු කඩනවා. මම මෙහි වෙන්දලා දෙයක් කඩන්න බෑ. ඒක පෙන්නන්නත් ওই මලක කතාව ගෙනල්ලා පෙන්නනවා. මලේ සුවඳ මුකීද තියෙන්නේ කියන්න බෑ කරුණු එකතු වුණාම තියෙන පතුරු ගැහුවට පස්සේ. අනේ ඒක ඒ රූප රාග අරූප රාග වල තියෙන මායාකාරී ස්වરૂපයක් අන්න ඒ වගේ මේ සමහරක් හිතනවා මේ මලක තියෙන සුවඳ වගේ මේකේ ආත්මයක් තියෙනවා. ඒ නිසා ඒක මලක තියෙන භෞතික පැවැත්මට වෙනස්. මේවා එකතු වුණාට පස්සේ වෙන දෙයක්. ඒ කියන්නේ එක කැලිය එකතු කැලි කොට්ටම එකතු කරපුවාම සියල්ල එකතුව කැලිය වල එකතුවට වැඩි මොකද්දෝ තව එකක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒක රූප ධර්මයකුත් නෙවෙයි. අන්න එකතුව තුල ඇති වෙන දැන් අපි ඔක්කොම මෙතන එකතු වුණාට පස්සේ ඒක තියෙනවා සමූහය කියන අදහස. අපි වෙන් වෙන් තැන් වල ගියාට පස්සේ එහෙම නැත්නම් හෙට අපි කියනවා අපි සාමූහික අදහස ඇති කරගන්න මම එහෙ ඉඳලා මගේ හිතේ වන්නම්. මම මෙහෙ ඉඳලා මේක කරන්න කිව්වට කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා කාය සාක්ෂි වශයෙන් එකතු වෙනකන් අර සාමූහිකාට එන්නේ නෑ. ලියුමක් කියවුවා, ටෙලිග්‍රෑම් එකක් කියවුවා, කරදරයි කියලා කිව්වටත් බෑ. ආවට පස්සේ වෙනම ගැම්මක් තියෙනවා. අන්නේ වගේ පවුලේ සාමාන්‍ය ඔක්කොම ඉන්නකොට ඒක මොකද්ද ගැම්මක් වෙනවා. ආන්නේ වගේ සමාව වෙනවා මේ රූප ධර්ම වල පටවිය ඇතුළු මේකේ ආත්මය මේ තුල තියෙනවා. නැත්තම් පටවිතෝ පංචමී විභක්තිය කියනවා මේ රූප ධර්මයන්ගෙන් ඊට පරිබාහිරව මලින ඇතුළේනේ සෝද හිටින්නේ. පරිබාහිරව හිටිනවා කියන්නේ. රූපයන්ගෙන් ආත්මය වෙයි. ඒකට ලස්සන නිදර්ශනයක් දෙනවා දාර්ශනිකයන් විසින් අවුව වැටෙනකොට ගහෙන් හෙවණල්ලක් ඇති වෙනවා ගහ හෙවණල්ල තියෙන ගහේ නෙවෙයි ගහෙන් බයි බයි හැබැයි ගහින්මයි ඇති වෙන්නේ ගහට යම් බැඳීමකුත් තියෙනවා ඒක නිසා ආත්මයක් තියෙනවා කියන ඇත්තෝ මේ රූප වේදනා සංඥා සංඛාර වලින් ඈත ඒ පිටතට ප්‍රක්ෂේපණය වෙන්නේ ඒන් පංචමී විභක්තියෙන් උපතින පටවිතෝ මඤ්ඤති ඊට පස්සේ පටවින් මේති මඤ්ඤති මේ ආත්මෙමයි මම කියන්නේ. ඒ කියන්නේ අර රූප ධර්ම වලට නෙමෙයි ඒකට තන දෙන්නේ ඒකෙන් ඇති වෙන අර සංකල්පමය දාර්ශනිකව ඇති වෙන ආත්මය ආත්ම ස්වභාවය කියලා ඒක මම ඒ ඒ මලක පෙති පහ පෙති මණිපත් බට්ටා පරාග සියල්ල එකතු වෙච්චාම සුවඳක් එන්න ආසේ ඒක ගහෙන් විහිදිතේ මේ එවනැල්ල ගස් මුලින් ගහට සම වෙන්න ආසේ මේ ඇති වෙන ආත්මය තමයි මමේ කියා ගන්න වටින්නේ මේ රූප නම් වෙනස් වෙනවා මේ වේදනාව නමුත් මේකේ මේ එකතු වෙනාට පස්සේ මොකද්දෝ එකක් තියෙනවා කියා ගන්න බැරි গুপ্ত ධර්මයක් මෙන්න මේකයි ආත්මය මේකයි මම කියාගන්නේ කියලා පටවින් මේති මඤ්ඤති මගේ මෙයයි මම කියන්නේ කියලා සස්සත දිට්ඨියට වැටෙන වාද තුනක් ගන්නවා පටවිතෝ පටවියා පටවින් මේති මඤ්ඤති මේ මේ තුන කොයි එක ආවත් ඒ පුද්ගලයා තමන් විසින් නැති දෙයක් මවන තමන් විසින් ප්‍රක්ෂේපණය කරන ඒ දේට අභිරුචියක් ඇති කර ගන්නවා හරියට නිකන් මේ උණහපුටුවා වදන දරුවා කොච්චර කැත වුණත් ඒක මෙනිකක් වාගේ රකින්න ආසේ මේ තමා විසින් ප්‍රක්ෂේපණය කරන රූපක සත්ත්ව ගන්න නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පහ එකතු වුණාට පස්සේ මේ ඇතුලෙන් හෝ එකෙන් ඇති වෙලා පිටතට විහිදුවන හෝ ඒකම හෝ කියලා ගන්නා වූ මේ දේට Taman ආශා කරනවා කියන එක තමයි පටවින් පටවි පටවින් මේතිමඤ්ඤති පටවින් අභිනන්දති. ඒකට අනුහරණ Tamanගේ නිර්මාණය Taman හදපු හොඳම චිත්‍රයක් දැකලා ඒ චිත්‍රයට ඒ පුද්ගලයාගේ මම හැඟීම ඉන්නාසේ ප්‍රසූත කරන ලද දඩුවට මව ඒ මගේ කියන හැඟීම ගත්තාසේ Taman හදපුගේ ඒක Tamanට වෙනම ආකර්ෂණයක් තියෙනවා වගේ පුදුමාකාර විදිහට මේක අභිනන්දනය කරනවා. ඒ එක්තන් කිසි හේතු අපරිඥාතං වදාන. මේක මොකද මහන්නේ මේකට හේතුව මේ රූපය පිළිබඳව ඒකෙන් හෙවණලි ඒකෙන් එන සුවඳ ගඳට ආත්මය කිව්වා මිස රූපය පිළිබඳව පිරිසින් දැකීමක් නැති නිසා. රූපය පිළිබඳ පිරිසින් දැකීමක් ඇති කළා නම් මෙවැනි සංකල්පෙන් ඉඩක් නැහැ. ඒක නිසා සර්වඥාන්සේ මේ සූත්‍රය මතක් කරන්නේ යම් ආකාරයක මේ පාඨවි ආදී ධර්මවල තියෙන යථා ස්වභාවය මතිමතාන්තර නෙවෙයි. ඒකෙ තියෙන වංචනික බව, වෙනස් වෙන සුළු බව, මායාකාරී බව, ෂට බව, කපට බව. අදහන් නැතුව මේකේ ආත්මය තියෙනවා, මේකෙන් ආත්මය තියෙනවා, මේකමයි ආත්මය, මේකයි ආත්මය කියන දාත් කියන්න පටන් අරගන්නේ මේ තම මිච්ඡ ලස්සන කැටයන් කොටලා ලී බඩුවක් හදන්න හදුවට ගන්න ලෑල්ල ගුල්ලු ගහලා තියෙන බව දන්නේ නැතුව. ඒක දිරච්ච ලැල්ල බව දන්නේ නැතුව තමයි මේ කැටයන් කොටන්නේ. දිරච්ච ලැල්ල බව දන්නා නම් වඩු බංකුවක් හදායිනම කැටයන් දාන එක. පොලිෂ් කරන එක. කරන්නේ මේකේ කල්පවතින ලීයක් බව දන්නවා නම් තමයි. ඉතින් අපි මේ පොලිෂ් කරන්නේ මේ රූපය මේ පටවිය කල්පවතින සදාකාලික එකක් කියන හිතුවත් පමණයි. නැත්නම් මේක අර දිරච්ච මේ ලී වලින් හදාගත්ත බංකු කොළඹක් ඒ වෙලාවට වැඩට ගත්තා ඒක ඉතින් වැඩට ගත්ත පස්සේ විහිකොල දාන්න ASCII මේ රූපේ පිළිබඳව ඔය අනවශ්‍ය සම්බන්ධකම ඇති වෙන්නේ ඉන්නේ ඒකයි මේ සීක පුද්ගලයාගේ අසුදවත් පුතු ජනයාගේ ඇති වෙනස මම හිතහකලේ මේ පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියන මේ දෘෂ්ටි කෝණ හතර කොහොමද පටලැවිලි ඇති කරන්නේ අන්ධ පුතත් ජනට කියලා විස්තර කරලා සූත්‍රානුකූලව පෙන්වන්නයි හැබැයි මේක දැක්කට පස්සේ මුළු ජීවිතේම ටෙලිනාට්‍ය බවට පත් අපිත් කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දැන හොන දැන මේකයි අපි ඔය පෞකාරයා මිත්‍යා දෘෂ්ටිකයා එහෙම නැත්නම් මෝඩයා තකතිරුවා අන්ධ පුතඥයා කියන ඔක්කොමත් කරන්නේ ඕකමයි නමුත් ඒක අපේ වෙනකොට අපි ඒක සුද්ධ පැත්තේ දාලා බලනවා පිරිසුදු කරලා බලනවා අනුන් කරනකොට පව් පැත්තට අකුසල පැත්තට දැම්මට සිද්ධ වෙන්නේ 190ක් විතර මේක. ඒ නිසා අපිට මේකෙන් 100ක් ගැලවෙන්න බෑ. කරන්නේ මෙන්න මේ විකාරයක් බව, මායාවක් බව. ලොකු සංහසේ පාවිච්චි කරන්නේ අපේ දැන් ඉන්න ලොකු සංහසේ මායමක් බව. දන්නවනම් ඔය තරම් ඊර්ෂ්‍යාව කෝපමාන රණ්ඩු කරන දෙයක් නැත මහ පොළොව hina වෙන්න වගේ බඩ බැඳගෙන මීයක්කු මගේ කොටස් බෙදා ගන්න දෙපා වේලි බැඳගෙන නැටුවට අන්තිමට මැරුණට පස්සේ ආයිත් වෙන්නේ සමහරුන්ට ඒක ආයිත් වෙන්නේ නැහැ කාණුවක් පල්ලේ මැරලා ගිහලා කුණු වෙලා යන්න ඉඳී තියෙනවා සම්බුකාරී විදිහට මැරුණොත් රියන් හතරයි ආයිත් වෙන්නේ නිත්තකම් මේක අල්ලන්න නටනවා වාගේ මේ පෘථුවිය නිසා මෙච්චර කෙලෙස් නෝපුතා ගන්න දෘෂ්ටි කෝණයක් පැනලා තියෙනවා. නමුත් මම සමාජලාට අර අන්ධපොතක් ගැන පිළිබඳ කතාවට තේක පුද්ගලයා ගාවගෙන කියනවා. ආතන්නාංශී ගාවගෙන තියෙනවා මේක විචිත්තත්වය පෙන්වන්න. නමුත් සූත්‍රයේ දිගහැරලයිස් කාට යනකොට ඒවා පිළිබඳවක් වෙන වෙනම අපි කතා කරනකොට සංසන්දනාත්මක මේක ගන්න පුළුවන් වෙයි. නමුත් අපිට මේක අර සුතමේ ඥානයක් තියෙන නිසා භාවනාවට පෙළඹෙන නිසා යම් ප්‍රමාණයකට දිරව ගන්නට, අවුලව ගන්නට, මේකට යෙදී ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොටයි තේරෙන්නේ චිත්තක්ෂණය කියන්නේ මොකද්ද? ක්ෂණ සම්පatti කියන්නේ මොකද්ද? කිසිම ක්ෂණ දෙකක නිවනට කිට්ටුවක් හෝ දුරස්තකමක් නැහැ. කිසිම ක්ෂණ දෙකක සංසාරයට බැඳීමක් හෝ දුරස්ත බවක් නැහැ. සම තත්ත්වති. ඉඳගෙන හිටියා සක්මන් කරත් පරියන් එදිනදා වැඩ කළත් හැම කෙනාටම තියෙන සමාන ගතියක් මෙන්න මේ සබ්බධම්ම මූලපරියාය කියන සියලු දේටම මූල කාරණාව දැනගත්තොත් හැම චිත්තක්ෂණයක්ම නිවන් දොරටුවක් වෙනවා. හැම පඨවි කොටාශයක්ම ආපෝ තේජෝ වායෝ කියන මේ සංකල්පයක්ම අන්ධ පුතඥයා කෙලසීමටපත් කරන අතර අසුතවත් පුතඥයාට නිවන් දොරටුවක් පාඩපත් වෙනවා. ඉතින් මේ සංකල්ප ටික අහගෙන යනකොට හිතා ගන්න බැරි දේවල් මේක ඇතුලේ දාලා තියෙනවා. ඉතින් ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරමු. අද මම අපි පැකට් ටිකක් වැඩි වේලාවක් අරගෙන තියෙන නිසා මෙතනින් ධර්ම දේශනාව නැතර කරනවා මේ අමාර්ථ කරන්න හදන අපේ දෙවෙනි දේශනයයි මේ ඉදිරිපත් කරන කාරණා තම තමන්ගේ දන්නා දැනුමට එකතු කරගෙන තවත් ඒ වර්තමානයේ රූප ධර්මයන් විචිත්‍ර ලෙස නිතර දීලා බලලා ඒ තුල තියෙනා වූ මේ ස්වභාවය දැක දැන ගන්න එහෙම නැත්නම් සතිය පිටව ගන්නට ශක්තිය ධෛර්යයක් ඵලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා Son, um,